සරණ යමි নমස්කාර වේවා සංඝ රුවනත සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනත තිසරණ සරණ යමි සාදු සාදු සාදු පූජනීය පඤ්ඤාරත්න නායක හඳුරන් වහන්සේ ඒ වගේම පූජනීය පීඩාසී ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයේ අවසරයි පින්වත්නි අපිට මොකද්ද වාසනාවක් තිබ්බා හැබැයි වාසනාව අපි හඳුනාගෙන තියනවාද කියන එක නම් අර්ථාංශයක් අපි මේ සමරන්නේ කීවෙනි වෙසක් උත්සවයේද 1554ක් තිස්සේ සමරනවා. නමුත් අපිට අපිට තාම සැක වාසනාව අපට අහු වුණාද කියලා. කුමක්ද අපේ වාසනාවකට තමයි අපිට විසක් මාසයේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපන්දිමේ සමරන්න ලැබුණා. කුමක්ද වාසනාවකට උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් සමරන්න ලැබෙනවා. උන්වහන්සේගේ පිරිනිවන් පෑම සමරන්න ලැබෙනවා. උන්වහන්සේගේ ජීවිතය ගැන ඔබ හැමෝම මා හිතන්නේ දන්නවා. උන්වහන්සේගේ ජීවිතය ගැන අපි ඉගෙන ගත්තේ උන්වහන්සේගේ උන්වහන්සේගෙන්මයි. වරින් වර තමන් වහන්සේගේ ජීවිතය ගැන උන්වහන්සේ ශ්‍රාවකයන්ට කිව්වා. ඒව තමයි අපි ඒ ඔස්සේ තමයි උන්වහන්සේ ගැන දන්නේ. මනුස්ස ලෝකෙට එන්න කලින් උන්වහන්සේ ඉති කොහෙද? නාඩි වාක්‍ය බලන්නේ නැහැ. මනුස්ස ලෝකෙට වඩින්න කලින් උන්වහන්සේ සිටි කොහෙද? තුසිත දිවි ලෝකේ. හරි පුදුම දේවල් මේ ලෝකෙ සිද්ධ වෙනවා. දැන් මේ යුගයේ තියෙනවනේ. මේ යුගෙට මොකද්ද කියන්නේ? අලුත් විද්‍යාත්මක සෙවීම් තියෙන යුගය කියලා නේ. තුඩේ සෙවීම් වල ප්‍රතිඵල මේ යුගයේ ජීවත් වෙන මිනිස්සු භුක්ති විඳින්නේ නැද්ද? භුක්ති විඳිනවා. එතකොට මේ යුගය තුල 아무තු මිනිස්සු උපදිනවා. ඒ මිනිස්සු කම්පියුටර් හොයා ගන්නවා. අලුත් ගැජට් හොයා ගන්නවා. අලුත් දේවල් කරනවා. ඒක ලෝකෙ බෙදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ආසන්න යුගයේ බුද්ධිමය විප්ලවයක් ලෝකයේ සිද්ධ වුණා. මේ පැත්තෙන් මේ ග්‍රීසිය රෝමේ මේ පැත්තෙත් ඒ විප්ලවේ තිබ්බා. පර්සියාවේ ඒ විප්ලවේ තිබ්බා. ඉන්දියාවේ තිබුණා. මේ ත්‍රිකෝණේ තමයි විප්ලවය සිද්ධ වුණේ. මේ පැත්තේ ඇහිට බැරි වුණා විශේෂ දෙයක් කරන්න. පර්සියාවෙත් බැරි වුණා. අපි වාසනාවට මව් කුසින් උපන්න මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන පුංචි කුමාරයෙක්. ඉතින් උන්වහන්සේගේ බුද්ධිමය හැකියාව පින්බලි අපිට දැන් තේරෙන්නේ නැත්තේ ඒ જાතිය ආයිපදිච්ච නැති නිසා. ඒ වගේ කෙනෙක් ආයි උපන්නේ නැති නිසා අපිට අසවල් කිනා වගේ කියලා කියන්න කෙනෙක් නැහැ. ඉතින් උන්වහන්සේට තිබිච්ච ලකෝම හැකියාව තමයි යම් කිසි දෙයක් ඇතුළාන්තයෙන්ම විමසන්න පුළුවන් හැකියාව. හැබැයි උන්වහන්සේ මෙහි වූයේ දෙවිවරු. උන්වහන්සේ මනුස්ස දිව්‍ය ලෝකේ ඉන්නකොට දෙවිවරු තමයි ගිහිල්ලා ආරාධනා කළේ ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වඩින්න. මනුස්ස ලෝකෙට වැඩලා බුද්ධත්වයේ අවබෝධ කරන්න. අවබෝධ කරලා මේ මිනිසින්ව මේ යන ගමනෙන් බේර ගන්න. තුන්හස බැලුව ලෝකෙදිහා දෙවියෝ. බැලුවම උන්වහන්සේ දැක්කා ලෝකී සූදානම්. මේකල පහළ වෙන්නේ. ඒ ගැන සැක කරන්න එපා. උන්වහන්සේ බලද්දී ලෝකය සූදානම්. ඒ ලෝකේ ආයම ඉබඳු ලෝකයක් ආයමත් වෙනවා. කියන්නේ ජීවිතය අවබෝධ කරන්න ලෑස්ති වෙච්ච මිනිසුන්ගෙන් පිරුණු ලෝකයක් ආයමත් වෙනවා. හැබැයි එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක්. අද හිට වෙන්නේ හැබැයි අපි වගේ මේ සසරේ ඇවිදගෙන යන මිනිස්සු වෙන්න ඇති එදාට යන්නේ. හැබැයි මේ ඇවිදින ඇවිදිල්ලෙන් වෙනස් ගමනක් ගියෝ. එමත්නි ඒ බුදුරජාණන් වහන්සේ බලද්දි ලෝකේ සූදානම් අම්මා කෙනෙකුත් ඉන්නවා. අම්මා වෙන්න ඌමනායි කෙනත් මිනි කෝටි සංඛ්‍යාත මිනිස්යන් අතර ඉන්නවා. ඒ උපදින්න සුදුසු භූමියක් තියෙනවා. එදා යම්ම දැක්කලා ලස්සන හීනයක්. සුදු පුංචියක් පැටියෙක් සුදු නෙළුම් මලක් අරන් ඒ අම්මා ළඟට ඇවිදින් අම්මා වටේ කැරකිලා දකුණු ඇලෙන් අම්මගේ කුසට රිංගනකොට අම්මට මොකද්ද අමුත්තක් දෙනිලා ඇහැරුණා. ඊට පස්සේ රජුරවන්ට කිව්වා. රජුරු බ්‍රාහ්මණයෝ ගෙන්නේව්වා. බ්‍රාහ්මණයෝ නොදන්නේ. බ්‍රාහ්මණයෝ ඇත්ත කිව්වා. රජතුමනි මහා පින්වන්ත දරුවෙක් පහළ වෙලා. මහා පින්වන්තේ. රජුරන්ට හරි සතුටු. මාස 10 වෙද්දී මේ අම්මට හිතුණා යම්මගේ ගෙදර යන්න. දේවදහ කියන නගරෙට. දෝලාවේ තමයි ගියේ අසකරත් නෙමෙයි. දෝලාවේ තමයි අමාරු නැතුව බබා බඩේ ඉන්න අම්මා ගියේ. ලුම්බිනී කියන සල්වනේට ගියා විවේකයට. අතරමඟ යන්නේ. ඒ ලුම්බිනී සල්වනේදී එක දිගට සිද්ධ වෙන්න ගත්ත පුදුම දේවල්. සල්ලත්තක් තිබුණා ටික කුස වැඩි මල් පිරিলা ඔබ දැකලා ඇති ලංකාවේ සල්ගස් සල්මල් ඒ මල නෙමෙයි ඒ සල් මේ ඇමරිකාවේ ගහක් ඇත්ත සල් ගහ අපි දැක්කේ නෑ ඇත්ත සල් ගහක් තියෙනවා ඉන්දියාවේ පුංචි මලක් එන්නේ පොකුරට එතකොට මේ සල්ලත් අල්ලන්න හදද්දී පුදුමයි. අත්පාතුන. අම්මයිත් අල්ලන් හිටියා. බුදුරජාණන් වහන්සේගේ වචනෙන් උන්වහන්සේ කියනවා මහණෙනි ලෝකයේ අනිත් අම්මලා දරුවන් බිහි කරන්නේ හිතගෙන නොවේ. බෝසත් මාතාව සල්ලත් අල්ලා හිටගෙන සිටිද්දී මා උපන්නා. ඊට පස්සේ මේ ඒ උපදින වෙලාවේ පොළොව දෙපැත්තෙන් රස්නි වතුරකුයි සිසිල් වතුරකුයි උඩට විද්ද ෂවරයකින් වගේ වැටුණා මේ අම්මටයි පුතාගේ ඇඟට. ඒක තිබිලා තියෙනවා හියුන්සියන් ඉන්දියාවේ වන්දනාව යනකොට. එයා ඒක සටහන් කරනවා මම මේක දැක්කා කියලා. ඉතින් මේ දරුසිගිත්තා මුල ඉඳලම අසාමාන්‍යයි. මේ දරුවා ඉපදිච්ච ගමන් කීවර කීපයක් ඇවිද්දානේ. කතා කළානේ. මේ දරුවාට වයස 16 වෙද්දී මේ දරුවාගේ හදවතටත් මල්හි සැරවිද්දා. නේ? යසෝදරාව හා පිම්බැන්දා. මේ දරුවාගේ තරුණ ජීවිතයේ ඔබට හිතෙන්න පුළුවන් දන්නේ නැති නිසා වේලිච්ච හිතක් ඇති කෙනෙක් කියලා. නෑ. යසෝදරාව දිනා ගන්න ලේසි වැඩ නෙමෙයි දැන් කාලේ වගේ. ඒක ස්වයංවරයක්. යසෝදරා තෝරගත්තා. හැබැයි යසෝදරාගේ නෑදෑ කවුරු කිව්වා මෙහෙම බෑ. මෙහෙම බෑ. මේ සිද්ධාර්ථ කුමාරයා මොන වගේ කෙනෙක්ද කියලා බලන්න ඕන කිව්වා. සියලු දෙනාම පරදවලා යසෝදරා වෙනුවෙන් මේ කුමාරයා ශිල්ප දැක්වුවා. වයස 29 වෙනකන් රණ්ඩුවක් අල්ලලා නැහැ. වයස 29 දී තමයි උන්වහන්සේ දී ජීවිතය අත්හැරියේ. අපි වාසනාවට. උන්වහන්සේ දා විමුක්තිය සොයාගෙන විමුක්තිය සොයාගෙන අබිනිෂ්ක්‍රමණය කළා. උන්වහන්සේ හිටපු මාලිගා තිබිච්ච තැනට මා ගියා. දැන් ඊ සම්පූර්ණයෙන් ලুকু රූස්ගස් වෙවිච්ච වනාන්තරයක්. කඩා වැටුණු තාපයක් තියෙනවා. ඒ තාපයට කියනවා මහා බිනිෂ්ක්‍රමණ ద్వාරය කියලා. එතනින් තමයි උන්වහන්සේ පිටත් වුනේ. අද ඒක දුප්පත් මුස්ලිම් ගම්මානයක්. උන්වහන්සේගේ ජීවිතේ ඒ විමුක්තිය සොයාගෙන උන්වහන්සේගේ ගමන අපි කවුරුත් ගිහින් නැහැ. ඔබ දන්නවා ඇති මේ වගේ රටවල් වලට රස්සාවල් හොයාගෙන ඉද්දී බෝට් වල නැගලා මේ රටට එන්නේ නැද්ද? මේ ඉන්නේ සමහර විට පවුලක් ගොඩ දාන්න. ජීවිතේ කුමක් හෝ කළා ජීවන මාර්ගයක් හොයාගන්න විමුක්තියක් සොයාගෙන දී පරදුවට යන එක මේ යුගයේ තයිති නැහැ. එදා බුදුරජාණන් වහන්සේ විමුක්තියක් සොයාගෙන සියලු සැප සම්පත් අතහැරලා මාලිගා තුන අතහැරලා බිරිඳ අතහැරලා දරුවා අතහැරලා සීලු දිය අතහැරලා ගියේ වනාන්තරයටයි නවතින්නේ අසවල් තැන කියලා කවුරුවත් දන්නේ නැහැ. උන්වහන්සේ ගිහිල්ලා ඔබ දන්නේ නැති උන්වහන්සේට ඒ කාලේ හම්බ වුණා ගුරුුරු දෙන්නේ. පාලාර කාලාම උද්දකරාම පුත්‍ර. එයාල හැමතිස්සෙම කියන්න ගත්තා ඇන ඇන. මේක තමයි ඔබ හොයන්නේ. මේක තමයි ඔබ හොයන්නේ. මේ සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේගේ හිත කිව්වා නෑ. මේක නෙමෙයි මම කියන්නේ. උන්වහන්සේ ඒ සියලු දේ දාලා ගියා. අන්තිමට උන්වහන්සේටම තේරුණා උන්වහන්සේ සොයනදී දෙන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ කියලා. දැන් ඔබ හොයන දේ දෙන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැත්තම් ඔබට තනියම හොයන්න වෙනව නේද? සිද්ධාර්ථ ශ්‍රමණයන් වහන්සේට ශ්‍රමණ ගෞතමයන් වහන්සේට සිද්ධ වුණා තමන් හොයන දේ තනියම හොයන්න. ඇයි ගියා දෙන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ වැටුනේ තනියම සොයන්න යද්දී ඒ කාලේ තිබිච්ච දුෂ්කර ක්‍රියා පැත්තටයි. ඔබ දන්නවා උන්වහන්සේගේ රූපකාය අතිශයින්ම සුන්දරයි. සමහර විට අපි ටික කාලයක් මොන හරි කරලා කිට්ටු වුණා අප්පා කියලා අපි අතාරින්. වෙන්න බැරිද? පොඩ්ඩක් එහෙමෙන් ඇයිවා කිට්ටු කියවක මම අප්සෙට් ගන්න ලෝකේ. නැත්ද? මොකද ඒ ඇදිලා ගිහිල්ලා නෑ නෑ එහෙම එකක් නෑ කියන්නේ. එහෙම ලෝකේ. අර ලස්සන අබිනීල නිත්‍යුග ලිම් පතුලක තිබෙන පෑන් පොදක් වගේ යාන්තමින් දිලිසෙන විදියට මේ ඇස් දෙක යටට බැස්සා. උන්වහන්සේගේ ශරීරයේ පෙවුනේ ඇටසැකිල්ලකට කිට්ටුවේ. උන්වහන්සේගේ හිස තිබුණේ වේලිච්ච ලබු ගෙඩියක් වගේ. අවුවිදා පූර්ණ ගස් වගේ අතපය. ඇතෙන් අවස්ථාවල උන්වහන්සේ මෙහෙම අත ගන්නවා අත. කුණු වෙච්ච ලොම් අතට එනවා. කාලිකින් නැන්නේ. මෙබඳු මහන්සියක් වීරියක් ගත්තේ අභ්‍යන්තර දෙයක් විසඳන්නයි. බාහිර එකක් නෙමෙයි. ඉතින් මේ මිනිහෙන් උන්වහන්සේ වෑයමක් කරලා අන්තිමේදී උන්වහන්සේ තනියම කල්පනා කළා මේ ලෝකේ යමෙක් අවබෝධයේ උදෙසා යම් දුකක් දිව යුතුයද? ඒ මා විසින් කළා. මේ ලෝකේ යමෙක් මේ ශරීරයට යම් පීඩාවක් දෙන්න ඕනද? ඒ පීඩාව මා දුන්නා. නමුත් මට මේකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මම පුංචි කාලේ දඹරුක් සෙවණි ආනාපාන සති භාවනාව කළා මතකයි. උන්වහන්සේ ආනාපාන සති භාවනාව කරන්න පටන් ගත්තා කරගන්න බෑ. ඊතරම්ම ශරීරේ දුරවුවා. ඊට පස්සේ උන්වහන්සේට තේරුණා මේ ශාරීරික පවස්ත ගැනීම පිණිස ආහාර වමනයි කියලා. උන්වහන්සේ පින්ඳ පාතේ වඩින්න තීරණය කළා. උන්වහන්සේ ශාරීරික දුක් දුක් දෙද්දී අද අවබෝධ කරයි, හෙට අවබෝධ කරයි කියලා ඇස් දල්වාගෙන බලාගෙන හිටිය පස් දිනක්. පස්වග භික්ෂුන් වහන්සේලා. ඒගොල්ලෝ පුදුම වුණා. ඇයි මේ වෙනස? මේ ශරීරයට දුක් දීලා දුක් දීලා දුක් දීලා. එක දිනක සඳහන් වෙන මහණෙනි මම වැටිලා හිටියා. සීසන් නැතුව වැටිලා හිටියා. දෙවිවරු කතා වුණා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බුදු වෙලා මේ වගේ තමයි රහතුන් ඉන්නේ. තව කෙනෙක් කිව්ව නෑ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපවත් වෙලා. මේ විදිහට ලෝක කතාවක්. ඊට පස්සේ උන්වහන්සේ ඔක්කොම අතහැරලා පිඬුසිඟා වඩින්දී අර පස්වග භික්ෂුන් වහන්සේලා මොකද කළේ? අද බුදු වෙයි හෙට බුදු වෙයි කියලා බලන් හිටපයට මොකද වුනේ? එතන හිටියා පරණම කෙනෙක්. කවුද? කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ ශ්‍රමණයන් වහන්සේ. එයා ගී කාලේ කොණ්ඩඤ්ඤ බ්‍රාහමණ. නම් තබන දවසේ එයා තමයි ඒක ඇඟිල්ල කුසල කිව්වේ. මොකද්ද කිව්වේ? අනෙක් 107 දෙනෙක් කිව්වා ඇඟිලි දෙකම මෙහෙම කළා. මෙයා ගෙදර ඉන්න පුළුවන්. හිටියොත් සක්විති වෙනවා. ගේ අත්හැරලා යන්නත් පුළුවන්. ගේ අත්හැරලා ගියොත් බුදු වෙනවා. මෙයා තහවුරු කරලා කිව්වා නෑ. මේ බලන්න මේ ඒක ඇඟිල්ල. මෙයා ගිහි අතාරිනවාමයි. බුදු වෙනවාමයි. ඒ වෙනුවෙන්ම පැවිදි වෙච්ච එක්කෙනා දාලා ගියා. ලෝකෙ හැටි. එතකොට තේරෙනව නේද මේ පෙරුන්දම් පුරාගෙන ආපු කෙනාගේ හිතත් කොහොම එකක්ද කියලා හැබැයි සිද්ධාර්ථයන් වහන්සේට හොඳට විවේක ලැබුණා තනිවෙච්ච නිසා විසක් දවසක් ආවා එදා සුජාතාව කිරිපිඩු හදලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. මම ඉන්දියාවට ගියොත් හැමදාම කිරිපිඩු හදලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒක ඔබේ ජීවිතේ එක් වතාවකත් ඔබ කරගන්න. කළ නේද? නැමි. කිරිබත් හදන්න හිතන්නේ මොනවද? කිරිබත හදන්නේ මෙහෙමයි. කුකරි ක්ලාස් එකක් නෙමෙයි. කිරිබත හදන්නේ පොල් කිරි කිට්ටු කරගන්න එපා. බාස්මති හාල්ති ඒ ආලුකට හොදලා කිරි දාලා ලාරස්ති ගින්දරෙන් මේ බත තැම්බෙන්න අරින්න. ලුණු දාන්න එපා. මම කියන්නේ බුද්ධ කාලේ හදපු කිරි බත. ඒකට දාන්න වේලිච්ච මිදි කජු ඉන්දියාවෙන් දානවා ඒකට තම කොට්ට පොල් මේ ටික දාලා කලවම් කරනකොට ගානට එනවා සුවඳක් අන්නේ කිරිබත් මම ඉගෙන ගත්තේ බුද්ධ ගයාවේ බුද්ධ ගයාවේ ගමේ මිනිස්සු කියනවා ඒක හදලා මෙන්න මේක තමයි සුජාතා හදපු එක ඒක දැනගත්ත දවසේ ඉඳලා මං යන සෑම අවස්ථාවකම මගේ අතින් එක හදාගෙන ගිහිල්ලා පාත්‍රයක් සාම්පල් පූජා කරන්න ඉපා. සාම්පල්ක චුට්ටක් හැන්දක්. පාත්‍රයක් පුරුලා කිරිබතක් පූජා කරන්න ජීවිත අඩුගන් එක වතාවක් තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා. එතකොට ඒ සුජාතාව දුන් කිරිපිඬු වළඳා බුදුරජාණන් වහන්සේ නිරංජරා ගඟ අසලට බෝසතාණන් වහන්සේ වැඩියා. වැඩලා පාත්‍රය අරගෙන කල්පනා කළා මම ජීවිතය අවබෝධය ලැබනවා නම් මේ පාත්‍රය ගලාගෙන යන පැත්තට නැතුව අනිත් පැත්තට යන්න ඕනේ. පාත්‍රය තිබ්බා. දඟි පතුරු උඩ. පාත්‍රය යනවා මෙන්න උඩු පැත්තට. ඒ පාත්‍රය ගිහිල්ලා ගිලුණා. පාත්‍රයේ දැන් ගඟේ ඉන්නේ. ගඟේ පාත්‍රේ. හිට වලඳන්න ලෑස්තිද? ඒකේ තේරුම මොකද්ද? ආයෙ වලඳන්න සූදානම්. පාත්‍රි තකරියා හෙටක් තිබ්බේ නැහැ ඒ ජීවිතේට. හෙටකට සූදානම් වෙන්නේ ඒ වීර්යයෙන් අපිට යම්තම් තේරුම් ගන්න පුළුවන් ඒ පුංචි සිද්ධිය. හෙටක් නැහැ. පාත්‍රය අතහැරියා. උන්වහන්සේ වැඩියා ගඟින් ඉතර වෙලා හවස් යාමේ. උන්වහන්සේට ලැබුණා කුසතන අටමිටක්. ඔබ දන්නවද ලංකාවේ තියෙනවා ඉලුක් කියලා තනකොළ జాතියක්. ඒව වේලුණාම තියෙන්නේ. ආන්නේ වගේ කුසිතන් වේලුණා. මේව හම්බුණාම උන්වන්සේ වටපිට බැලුවා ගඟ ආයිනේ ආසන්නි තියෙනවා. හොඳ සුවිසල් ගහක්. අද අපි වන්දනා කරන්නේ අනේ වෘක්ෂය. ගඟ පේන දිශාවට හැරිලා අර කුසතන අතුරලා දෙපට සිවුර. ඒ කියන්නේ දැන් මේ සිවුර තනි පුට සිවුර. මේ සිවුරම තව පොඩක් එකතු කරාම දෙපට සිවුර. ඒක තමයි ඒක. එතකොට බෙඩ් ෂීට් එකක් වගේ. ඒක තමයි මැසි මදුරුවන්ගෙන් වළකින්න, සීතල වළක්ක ගන්න, උණුසුම වළක්ක ගන්න පාවිච්චි කරනවා. මේ සිවුර හතරට නවලා අර කුසතන උඩින් එළුවා. එළලා වාඩි වුණා. වාඩි වෙලා හිතුවා මං ආයේ නැගිටින්නේ වේලිනවනම් මේ ශරීරයේ මස්ලි වේලිලා ගියාපුවා. ඉතුරු වෙනවනම් හැම නහරයට ඉතුරුණා වේ. මං ආයි නැගිටින්නේ නැහැ. අපිට හිතන්න පුළුවන්. නිකම් නිකමට මේක එහෙම එකක් පුළුවන් වද්ද කියලා බලන්න වාඩි වෙලා ඉන්න බලන්න පැය දෙකක් මං වාඩි වෙමි නැටින්නේ නැහැ කියලා. පුළුවන් බලන්න චූබරක්වත් හෙලෙයි. කරගන්න බෑ. ගොඩක් අයට. ඒ වීරිය හරි අසාමාන්‍යයි. අපිට පේන ලෝකයේ පින්වත්නි හරි පොඩ්ඩයි. මන්න මට නම් හිතෙන්නේ මට තාම පේන්නේ මං හිතේ මැවෙන ලෝකෙ පේන්නේ නැහැලයි. මං හිතේ මේ පළවෙනිව තමයි මම යාවේ. මම මේ පැත්තට ආවේ පළවෙනි පාර. හිතාගෙන හිටපු ඉවර පේන්නේ නැහැ. සමහර මට කිව්වා හරි ලස්සනයි කිව්වා රෝම. මං ඉතින් කියලා බැලුවා. එහෙම දෙයක් නෑ. වෙනීසි හරි ලස්සනයි කිව්වා. එහෙම දෙයක් නෑ. අපි ඔබට එහෙම නේද? ඔබ හිතාගෙන හිටපු දෙයක් නෑනේ. හිතාගෙන හිටපු දෙයක් නෑ. ඉතින් පින්වත්නි උන්වහන්සේ දරූ වීරිය මේ ලෝකේ එක්කෙනෙකුට සංවේදී වුණා. කවුද? ඉතින් තුන් කවුද? මාරයා. එයා තමයි මේ වෙනකොට ලෝකේ පාලනය කරන්නේ. එතකොට ඒ ලෝකාධිපති උන්වහන්සේට එරෙහිව නැගී හිටියා. නැගිට්ටවල යවන්න මේ බැරිද? අර වගේ වීරියක් නොගන්න දුවනවා. පාරමී බලෙන් තමයි රැඳී හිටියේ. ඒකේ තේරුම පින්වත්නි අපිට යහපත කරා යන්න බාධා වැඩි. අයහපතට නම් එහෙම එකක් නැහැ. දැන් බලන්න අපි පිනකට එකතු වුණාම සමගියෙන් කරගෙන කොච්චර අමාරුද කරන්නේ. ඒ නිසා යහපතට සමගි වෙන්න බෑ. අපි ගත්තත් අපි මියුසිකල් ෂෝ එකක්. කිසි ප්‍රශ්නයක් නෑ. ලස්සනට කරලා කාවදිල සැලුම් ගන්න යන ලස්සනට. පිනකට එකතු වුණාම මොකක් හරි කොනක් කැඩෙනවා. මේක ඉතින් හැමතැනම තියෙන පොදු දෙයක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ලැබෙන වෙලාවේ ගල්වැසි වැස්සා මහා නාකපණ වැසි වැස්සා අපි දන්නේ ඒකට උන්වහන්සේ කොයි විදියට මොන දුන්නාද කියලා. උන්වහන්සේගේ මුළු ශරීරයම තෙමලන්නේ. ඊළඟට දැන් උන්වහන්සේ සෙලවෙන්නේ. අන්තිමට අරයා කිව්වේ සිද්ධාර්ථ නැගිටපන් කියලා. ඊට පස්සේ මටයි මේක ආයිද කියලා. බුදුරජාණන් වහන්සේ ආවා. ඔබ ආයිති කියන්නේ මේ කොබට සාක්කි. නරකට සාක්කි දෙන්න ඕන තරම් ඉන්නවා. බිම්බර දසමාර සේනාව කිව්වා අපිසාක්ක කියලා. ඊට පස්සේ ආය කියන සිද්ධාර්ථ නැගිටිපන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මම නැගිටින්නේ මේකයි තමට. කොසාකි කිසි කෙනෙකුට ලං වෙන්න බැරි වෙලාවක උන්වහන්සේ දකුණු අත පොළොවට ස්පර්ශ කළා කියනවා. ඒයි ධර්ති මාතා කියන්නේ මා සත්‍ය අවබෝධ කිරීම උදෙසා මොනතරම් දේවල් කරන්නේ කියලා මේ මහ පොළොව හෙල්ලිච්ච හෙලවිල්ලට ඒ රාවණ කියන ඇත් රජා පිට සිටියේ මේ ගිරිමේ කළා කියන ඇත් රදා අපිට හිටියේ. මාර්යා වැටුණා. ඇතාගේ පිට. සේනාව හිස් දූදු අත ගියා. ඊට පස්සේ තමයි උන්වහන්සේට කරදර අඩු වුණේ. සඳහන් වෙනවා සිද්ධිය. එයාගේ කටින් කියන වෙලාවක මාර්යා මම මේ පුද්ගලයා පස්සේ අවුරුදු 7ක් වෙන්නවා කියලා. ගිහි ජීවිතයේ එදා යසෝදරාව රාහුල තුරු කරන් සිටි වෙලාවේ දොර අරිද්දි භාගයට බැලුවනේ ළමයා. ඒ වෙලාවෙදලා අවුරුදු 7ක් පීවරක් පාසා පැන්නවා කිව්වා. මෙයාව මේකෙන් වින් කරන්න. මේකෙන් අයින් කරන්න. මට බැරුණා කිව්වඩුවක් හොයාගන්න. ඉතින් ඒකේ තේරුම තමයි උන්වහන්සේ මේ දුෂ්කර ක්‍රියා කරන අවුරුදු 6යි බුද්ධත්වයෙන් අවුරුදු අවුරුද්දයි. බුද්ධත්වයට පත් වෙලත් අවුරුද්දක්ම පන්නලා තියෙනවා. ඒක එහෙම නොවෙන්නේ. එතකොට උන්වහන්සේ සියල්ල පරාජයට පත් කරලා සමාධිය උපදවාගෙන තමන්ගේ ජීවිතය ආපස්සට බැලුවා. බලද්දී දැක්ක මේ අද ඊයාපු ගමනක් නොවේ. කෙලවරක් නැති සංසාරේ ඉපදීපද මෙරි මෙරි ආපු ගමනක්. උන්වහන්සේට ලැබුණ ඥානයක් ඒකට කියන්නේ කුබ්බේ නිවාසානුසති ඥානය. ඊර්වස උන්වහන්සේ බැලුවා මේ වගේම මේ ලෝකේ ඉන්න අනිත් අයට මේ සසර සැරිසරා යාම උරුමද බැලුවම උරුමයි හැමෝම කර්මානුරූපව උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා කර්මානුරූපව. ඒ කියන්නේ අපිට වමනා කරන ආකාරය නෙමෙයි. අපේ කෙරිච්ච දේ අනුව. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා ඒක තමයි චුතුපපාත ඥානය. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද? උන්වහන්සේට අවබෝධ වුණා එක එක හේතු පටිච්ච සමුප්පාදේ හොයාගත්තා. පරිසම්පාදේ නිරුද්ධ වෙන ආකාරي හොයාගත්තා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. උන්වහන්සේට පුළුවන් වුණා මේ හිත පැටලෙන සෑම දෙයකින්ම හිත නිදහස් කරගන්න. උන්වහන්සේට පුළුවන් වුණා හිත කෙලෙසන සියලු දේ නිදහස් කරගෙන නිකලෙස් හිතක් ලබා ගන්න. ඒ අවබෝධයට අපි කියනවා අරහත්ත්වය කියලා. එතකොට ඒක බාහිර කෙනෙකුගේ උපදේශකින් තොරව ගත්තු නිසා කියනවා සම්මා සම්බුද්ධත්වය කියලා. ඒ සමග මොන්වහන්සේට ලැබුණ අවබෝධය අවබෝධය පැති රාශියක්. ඒකට කියනවා දස බල ඥාන කියලා. ඔබ බුදුජාන් වහන්සේගේ ශ්‍රාවකයෙකු හැටියට චුට්ටක්ම ඉගෙන ගත්තට ලාභයක් මිසක් පාඩුවක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ අවබෝධය හැම වෙලාවෙම පාවිච්චි වෙන එකක්. එක්තරා අවස්ථාවක රජගහන මේ සමත් නුවර එක සිටුවරයෙකුගේ මරණයක් වුණා. මරණය වෙච්ච ගමන් ආණ්ඩුවට දැනුම් දුන්නා. සුසුල් රජුවන්ට ආන්නාසවල් සිටුවරයා මැරිලා එයා බැඳලා හිටියාට ළමයි නැහැ. එයාගේ නෝනා මලා දැන් මේකට අයිතිකාරයෝ නැහැ කියලා. ඊට පස්සේ රජුරෝ ගියා. ගිහිල්ලා ඒකේ ඉන්වෙන්ටරි එක හැදුවා. රජුරෝ කුඹල්ලා එන ගමන් ආවා බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මම ආද පිටත් වෙලා ගියා. සිටුවරෙක් මැරිලා. මම ගියාම මේ දැනගත්තේ භාග්‍යතුන් වහන්සේ කෝටි 80ක රත්තරන් තිබෙන මේ මනුස්සයා. අනිත්‍යව මම ගණන් කරන්න කිව්වා ඉස්මරියන්නේ නැහැ කිව්වා. පුදුමයක නෙමෙයි භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධලේ කාලනේ. කාලනේ. නියුඩු හාලේ බතුයි කාඩි හොදි කාපු කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයා ඇඳලත් නෑනේ ගෝණි ඇඳලා සිටුවර නිසා භාග්‍යතුන් වහන්සේ මම බැලු පොඩ්ඩක් කරත්තේ දිහා ආස කරත්තේ දිහා ආසියොත් නකුටු කියලා ප්‍රක්තමුනි ඔබ දන්නවද දැන් යා ඉන්න තැන බුදුරජාණන් වහන්සේ ආවා නෑ දැන් යන්නේ හරි පුදුමයට පත් වුණා මේ රජුරු එක්සයිට් වුණා. රජුරු අහනවා භාග්‍යතුන් වහන්සේ යා මෙරිය. රජතුමා යාට මෙරිය. තුන් පාරක් නැවුවා. මේ තුන් වතාවක්ම කුතුහලයෙන් ඇසීම නිසා බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා එයාගේ කතන්දරය කියන්න. උන්වහන්සේ රජුරවන්ට වදාළා රජතුමනි බොහෝ කාලයකට කලින් මෙයා මේ ප්‍රදේශෙ හිටියා. ඒ කාලේ පසේ බුදු කෙනෙක් හිටියා තගරසිකී කියලා. පසේ බුදු කියන්නේ ධර්මයේ අවබෝධ කරන්න හොයාගෙන ගිහිල්ලා තනියම අවබෝධ වෙලා අරහත්ත්වයටපත් වෙනවා. හැබැයි ඒක වචන වලට හරවලා කියන්න සත්‍යයක් නැහැ. ඒ උත්තමයන්ට කියන්නේ කවුරු කියලාද? පසීබුදු කියලා. ඒකෙ මේ පසීබුදු කෙනෙක් හිටියා. රජතුමනි මේ පුද්ගලයා ඒ කාලේ හරි ලෝභයි. දවසක් මේ පසීබුදු ප්‍රජානන් වහන්සේ පින්ඩ පාති වඩිනවා. වඩිද්දී මෙයාට හිතුණා දානයක් දෙන්න. මෙයා ගෙදර ඇටික ඕන්න ශ්‍රමණයන් වහන්සන් අර ගෙදරට යන්න වඩින්න දාන ලැබේ. ගෙදර ඇටික මේ ශ්‍රමණයන් වහන්සේට දාන ලෑස්ති කරලා දීපන් කියලා පිටත්. ගෙදර කට්ටියට හරි සතුටුයි. ඇයි අපේ තාත්තා කවදාවත් දානි දීපු කෙනෙක් නෙමෙයි. ඉතින් මේ පිරිස බොහොම සන්තෝෂෙන් උන්වහන්සේගේ විශ්ව වඩම්බල දානය හදලා පාත්‍රයට පූජා කළා. දැන් මෙයා ගමන ගිහිල්ලා ආපහු එනවා. දැන් පසේ බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනවා. මුණ ගැහුණා. පින් වස්ත්‍රමණයන් වහන්සේ දාන ලැබුණා. ලැබුණා. කොහොමද? බැලුවෙන්නේ. හොඳට විතරයි. ප්‍රාර්ථනා කළා චකී කාට හරි කන්න දුන්නා නම් මේක අඩු ගන්න උදුළු ගන්න සතුටක් නෑ දැන් දෙන්න කිව්වා දුන්නා සතුටක් නෑ ඒක හිතුවේ වැරදි තැනට ගියා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා වගේ තුමනි ඊට පස්සේ මේ පුද්ගලයා මැරුණා. දැන් මම එයා කරපු එකම ක්‍රියාව නෙවෙයි. එයා ඊට පස්සේ යන්නේ නැති පාටි වලට යන්නේ නැති එක එක උත්සව වලට යන්නේ නැති තව කටයුතු කරන්නේ නැති මගුල් කරගන්නේ නැති කොච්චර දේවල්ද. නමුත් මේ සිදුවීම් වලට වඩා අර සිදුවීම බලවත් වුණේ. එයාගේ ප්‍රතික්‍රියා දැක්වුවේ ලෝකෙන් ඈතට වෙච්ච කෙනෙකුටයි. එයා මේ දේවල් කළේ සාමාන්‍ය කෙනෙකුට නොවේ. ලෝකයේ සාමාන්‍ය මිනිසියෙකුට නෙවෙයි සාමාන්‍ය දෙවියෙක් නෙවෙයි ලෝකෙ කිසි කෙනෙකුට ආйти නැති සියලු ලෝක ඉක්මවාගේ චරිතයකට තමයි අර වෙනස්කමක් කළේ. රජතුමනි මේ බුද්ධලයා මරුණා. මැරිලා සිටුවරෙක් වුණා. සිටු ඒ කියන්නේ සිටු පවුලක උපන්නා. හොඳ සල්ලි තියෙන පවුලක කුමාරිකාවකගේ කුසේ උපන්න. කවුද ඒක තල්ලු කරන් ගියේ විඥානයේ කුසට? තමා යම් දවසක අර පසේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා කිව්වද දාන ටිකක් දෙන්න කියලා. ඒ ක්‍රියාව. රජතුමනි මෙයා උපන්න හැබැයි කෑගි. ඇන්දේ නැහැ. සම්පත් පරිහරණය කළේ නැහැ. අදටත් ඉන්නවා මේ මාය. ඔබට වෙන්න පුළුවන් මේ ලොකු ගෙවල් තියෙනකොට ආ හොඳට කන ඇති කියලා. එහෙම කන්නේ නැති අඳ කොච්චර ඉන්නවද? රජතුමනි මේ අම්ම ඒ ජීවිතේ පින් කරගත්තේ නෑ මල. ආයම සිටුවරෙක් උඩක්. හැබැයි ආයිත් දුකයි. රජතුමනි අතර වාරේ සිටුරෙක් වෙලා සිටිද්දී මේ ඉඩකඩම් පළහිලවකට එයාගේ බෑන කෙනෙක් යා මැරෙව්වා. ඊළඟ පාරේ නිරේ ගියා. නිරේ විදෝලා විදෝලා නිරෙන් චුත වෙද්දී ආයමත්තර පසේ බුදුරජුන්ට දානය දෙන්න කියලා කීපෙකී පින ඉස්මතු වෙලා ආයසුරුරික් වුණා. රජතුමනි මෙයා හත් වතාවක් සිටුවරෙක් වුණා අර පුංචි දෙයට. හැබැයි වඩේ ඇඳුනේ සැපනේ. දැන් බලන්න හිතලා මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දකින්න ඇතිනේ. සියනගත් ජේතවනාරාමයට යනවා පේන්නේ ඇතිනේ. අනේ පිළිසිටුරයා වගේ මහා පින්යෙන් තියයි දාන දෙනවා අහන්නත් එතනින් තමන්ට හිතෙච්ච නැති හැටි. රජතුමනි මෙයා මැරුණා යන පින් ඉවරයි කියලා. අර බෑනමර ප්‍රශ්නේ ඉතුරු වෙච්ච තව තිබුණ අකුසල් දැන් යන් නිරී කියලා. මේක තමයි බුදුරජාන් වහන්සේගේ අවබෝධයේ එක්තරා කොටසක්. උන්වහන්සේගේ අවබෝධය අපි පින්වත්නි අපි ප්‍රයෝජනෙට ගන්න ඕන. උන්වහන්සේගේ අවබෝධය කියන්නේ මේ හිරු සඳු එළිය පෙරදුණු ප්‍රඥාවක්. ඒ අවබෝධයෙන් අපට දෙන පණිවිඩේ අපට අල්ලගන්න පුළුවන් වුණොත් අපි හැබෑම හපන්න. ඒ පණිවිඩය අල්ලගන්න පුළුවන් වුණා. බුදුරජාන් වහන්සේ දවසක් භික්ෂුන්ගෙන් අහනවා බාණ්‍යතුන් වහන්සේ අහනවා භික්ෂුන්ගෙන් පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ ඔබ මතක තබාගෙන ඉන්නේ කොහොමද? අර භික්ෂුන් වහන්සේලා හරීම අහිංසක විදිහට උත්තරය දුන්නා. භාග්‍යතුන් අපිට මෙන්න මෙහෙමයි මතක. මානෙනි මේ සංසාරය අති දීර්ඝයි. මේ ගෙවුණු සසරේ නොයි කරදර හේතුවෙන් මැරෙන්න සිද්ධ වීම නිසා ගලා ගියලේ මහා සයුරේ ජලයට වැඩි මේ සසර අති දීර්ඝයි නොයි දුක් දුම්නස් නිසා හැඬු හඳුළු මහා සාගරයේ ජලයට වැඩි. ඒ නිසා මහණෙනි මේ ඉපදින මැරෙන සංසාරය ගැන කලකිරීමයි නිසි. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේක අපිට මතක. එතකොට බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්න සාදු සාදු මහණෙනි ඔබ මතක තබාගෙන සිටින හැටි බොහොම අගයි. ඒ භික්ෂුන් වහන්සේලා මතක තබාගෙන හිටපු විදිහට අපට මතක තබා ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ වෙනස් වෙන්න ගන්න. හොඳ පැත්තට. හොඳ පැත්තට වෙනස් වෙන්න ගන්න. ඒ කියන්නේ අපි අපිට මතක් වෙනවා නම් නිතර බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමනක් ගැන අපට දේශනා කළා. ඒ සංසාර ගමනේ එක්තරා අවස්ථාවක් විතරයි මේ. මේ ජීවිතේ අපි දැන්වත් මේ සංසාර ගමන ගැන අකමැති වෙලා සසරට පැටලෙන ජීවිතේ බේරගෙන යන්න. දක්ෂකමක් ඇති කරගන්න ඕනේ කියලා ඒක බාහිර කෙනෙකුට කළ දෙන්න බෑ. ඒක කරගන්න ඕනේ කවුද? තමා විසින්. දැන් මේකේ අමාරු වැඩේ ඒකයි. දැන් අපි පුරුදු වෙලා සිටින්නේ හැමතිස්සෙම අපිව කවුරු හරි මෙහෙවනකම්. දැන් මේ ධර්මයේ තුල මෙහෙවන්නේ ධර්මයේ විසින්. පුද්ගලෙක් නෙවෙයි. එතකොට මේ ධර්මයේ හරියට අල්ලගත්තු එක්කෙනා හැමතිස්සෙම ඒ කාරණාව හිතට ගත්තොත් තමන් වැටෙන වලින් තමන්ට ගොඩ එන්න පුළුවන්. ඒ කාරණා විතර ගත්තේ නැත්නම් Taman වැටෙන වලේ Taman ගොඩෙන්න බෑ. දැන් අපි ඔක්කොම යන්නේ අපි මේකට හිටියට අපි අපි එක එක්කෙනාගේ වෙන වෙනම ලෝකයක් තියෙනවා. අපි අපි දැන් එකට හිටියට අපි එක එක්කෙනා ගාව තියෙනවා වෙන වෙනම ලෝකයක්. මේ ලෝකය වෙනස් කරගත්තොත් ධර්මයෙන් අපිට වාසි නැත්නම් අපි ආවේ යම් අයුරින්ද ඒ අයුරින්ම අපිට යන්න සිද්ධ වෙවි. ඇත්තම පින්වත්නි මේකේ බයක් හටගන්න කාරණාවක් නැහැ. සතර අපායකට වැටෙන ස්වභාවයක් නැත්තම්. ඒ කියන්නේ බුද්ධ දේශනාව ගලවාම බිය හටගන්න හේතුවක් නැහැ සසරේ වැටෙන ස්වභාවයක් නැත්තම්. දැන් බලන්න මේ සත්‍යයන්ට වෙන දේ දවස මුගලන් මහරහතන් වහන්සේ රජගහනුවර පඩිපෙළින් පහළට බහිද්දී සීනාවක් පහළ වුණා. ඊට පස්සේ ඇහුවා මේ මෙතන ළඟ හිටිය රහතන් වහන්සේ නමක් ලක්කම කියලා. උන්වහන්සේ ඇහුවා ඇයි ස්වාමීන් හිනාවුනේ? මෙතන කියන්න බෑ නේද? බුදුරජාණන් වහන්සේ ළඟදී මම මේක කියන්නක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. එදා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දැක්කා ප්‍රීති ඇටසකිල්ලක්. කුළු ගෙඩි 60ක් විතර මේ ඇටසකිල්ලෙන් ඔළුවට වදිනවා. මේ පුද්ගලයා මේ ප්‍රීතිය වැළපෙනවා ඇඟ සලිත වෙනවා. දැන් මෙයාගේ මේ සිද්ධියේ මටත් එක සිද්ධියක් වුණා බුද්ධ ගයාවේදී. බුදුරජාණන් වහන්සේ දා අර මොගලන් මහරහතන් වහන්සේට වදාලා මොගල්ලාන මං ඔය ප්‍රේතියව දැක්කා බුද්ධ ගයා මේ බෝධි මූලයේ ළඟ ඇවිදවිද හිටියා. එයා තමයි ඔය දැන් රජගහනුවරට ඇවිල්ලා ඉන්නේ. පින්වත්නි මම බුද්ධගාවේ අපි ඉන්න අසපුව ඉස්සරහා තියෙනවා කොරියන් පන්සලක්. මේ පන්සල හොල්මන් ගුහාව. ළමයි ඉන්නේ. මට හොඳට මතකයි ඒ එදා මා හිතන හැටියට ඒක 21 වෙනිදා දවසක්. දැන් මම එදා ලංකාවට ඉන්න පිටත් වෙන්නේ. ඉඳාගත්ත හරියටම රෑ 12:00 මාට වගේ වැළපිල්ලක් ඇහුණා. මට කිව්වා මෙහෙම අමනුෂික කෑ ගහනවා කියලා මම විශ්වාස කළේ නැහැ. මං කෝවේ සතෙක් වෙන්න ඇති. එන කවුරු කාට හරි වැහිලා වෙන්න ඇති. කාටවත් වැහෙන්නේ නැතුව සතෙකුත් නොවි, මිනිසෙකුත් නොවි කෑ ගහන හඬක් මං අහලා තිබුණේ කෑ ගැහුවා කියන්නේ කෑ ගැහිලා කිලෝමීටරයක් විතර සද්ද ඇහෙන්නේ නැති. එක දිගට හැඬුවා. විනාඩිය විනාඩි දෙකක් තුනක් ඒ හැඬිල්ල එක දිගට ගියා. ඊට පස්සේ බල්ලු පුරන්න ගත්තා. ඒකෙන් තමයි මට තේරුනේ සද්ද බරපතලකම. බල්ලු පුරද්දී සද්ද චූටි. අරක මහා සද්දයක්. ඉතින් මම කාපනවා මොකද්ද අප්පා මේ සද්දේ? එතකොට මට මතක් වුණා එකත් එකට මාරය හරියවද්ද. අර ඇටසැකිලි පෙරේතයා. ඒ ඇටසැකිලි පෙරේතයා ගැන විස්තරේ බුදුරජාණන් වහන්සේ වදාලා. කියන මොග්ගල්ලානෝ ඒ පුද්ගලයා හිටියේ බරණැස. ඒ කාලේ පසේ බුදුරුන්ගේ යුගයේ බරණැස හිටිය අපූර්ව මිනිසෙක්. ඒ මිනිසයාට පුළුවන් මේ ගස්වල කොළ වල කැටපෝලකින් කැටපොල දන්නවනේ. කැටපොලේ ගල් වලින් විදලා මේ කැටයන් හදන්න කොළවල මිනිසුන්ගේ සත්තුන්ගේ කැටයන් හදන්න. දැන් මේක දැකලා මේ මේ මේ මිනිස්සුන්ට ලොකු සම්මානයක් හම්බුණා. මොකද රජුරු ගාවට එක්කන් ගියාම රජුරු කිව්වා රජුරන්ට පෙන්නවා මේ මේ ගල් විදලා. පෙන්වුවට පස්සේ රජුරු හුම සතුටුුණා. සතුටුලා කිව්වා මේ එම්බා මේ ශිල්පිය මට තියෙන වැඩක් කරගන්න කිව්වා. මොකද්ද කියලා. මගේ ළඟ ඉන්න පුරෝහිතේ වචනේ කට නම් අන්තිමයි කිව්වා. මේ පුරෝහිතගේ කට වහලා දෙන්න බැරිද කියලා. ආරජිත මං කරන්න. මට ගෙනත් දෙන්න කිව්වා එළු පිටි නැලියක්. දැන් ගෙනත් දුන්නා. දැන් මෙයා හැංගිලා පැත්තක ඉඳගෙන එළු පිටි ටික තියන් ඉන්නවා කැට පොලිත් එක්ක. රජුරෝ කතා කරනවා අර පුරোහිතයත් එක්ක. දැන් පුරোහිතය කට අරින්න ගාන මෙයා එක එක එලිබෙට්ට විදිනවා කට. කතාව කොච්චරද කියන්නේ මේක එක ගිල ගිල කතා කරනවා. අන්තිමට කිව්වා අමයා අතින් කිව්වා රයිතුමනි ඉවරයි එළිපිටි. ඊට පස්සේ පුරোহিතට ගිහේ පුරোহিත එළිපිටි නැලියෙන් දැන් තමුස ගිල්ලා. ආ කියලා කට වහගත්තා. එදා තමයි කට වැහුනේ රජුරු සම්මානයක් දුන්න මේ මිනිස්සට. මේ කාරණේ වුණා පුද්ගලයාට. ඒ කටින්කට යනවනේ මේක දැන්. දැන් දැන් මොනස රාජකීය මිනිස්සෙක්. කියලා කිව්වානේ මට මේ ශිල්පය උගන්වන්න. ඒ කාලේ අර ඉරියව් බලන. ඉරියව් බල කල්පනා කළා මේ පුද්ගලයා මේ ශිල්පේ අනා ගන්නවා. බෑ කිව්වා. ඊට පස්සේ මෙයා ඒ මින් පස්සින් ගින් ගින් වැඳුම් පිදුම් කළා යාන්සන් ශිල්පී ඉගෙන ගත්තා. හැබැයි ඉගෙන උගන්නන්න දිගව මේක අයහපතට එහෙම පුතෝ යොදවන්න එපා. දැන් මෙයා මෙයා ශිල්පී ඉගෙනගෙන දැන් මෙයා ගිහලා මිනිස්සු ඉන්න තැන් වලට ගිහිල්ලා ආර කැටපෝල් එකකින් ගස් වලට විදිනවා. ඉදිරියට කැටයන් කර කර පෙන්නනවා. දැන් මෙයා කල්පනා කරනවා මිනිස්සු උකට විදින්න දෙයක් නැහැ. ඔන්න දුෂ්ටියට සිල්පි හම් වෙච්ච විදිහ. දුෂ්ටියගේ ඥානෙ අයහපතට තියෙන. මේක මිනිස්සුෙකුට විදින්නේ නැත්නම් කල්පනා කළා. කල්පනා කළා දැන් හිතුවා ඒ කාලේ මිනිස්සුෙකුට මිනිස්සෙක් මැරුවොත් ඒ මැරිච්ච කෙනා ගෙවන්න ඕනේ පවුන් 1000ක් දඩ. කල්පනා කළා දැන් බෑ සාමාන්‍ය මිනිස්සුෙක් මැරුම් බැරි විලාවත් මලු. මට දඩ ගෙවන්න වෙනවා. හරකෙකුට විදින්න කල්පනා කරලා හරකෙකුට විද්දත් දඩ ගෙවන්න වෙනවා. කාත් කවුරු නැති කෙනෙකුට විද්දොත් නම් හරි කියලා හිතන එකට පේනවා පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැක්ක ගමන් කල්පනා කරනවා මින් මෙයාට නම් කවුරුත් නැහැ. අයිතිකාරී නැහැ. තනියම යවිදගෙන යන හුදකලා චරිතය. යාට විදින්න ඕනේ. ගත්ත කැටපෝලි ගල තිබ්බා ඇද්දා පීද්දා උන්වහන්සේගේ කන පසාරු කරගෙන ගියා අනික් කනින් එළියට ආව ගල. හිතගෙන හිටියා එතනම ලීවැක් කෙරුණා. එතනම උන්වහන්සේ සමාධියටපත් වුණා හිත හිරිදි බලෙන් වැඩි හිටියේ තැනට පිරිනම් පෑවා. මේ පුද්ගලයා ටික දවසකින් අසනීප වුණා, මැරුණා, නිරි. ශිල්පය නරක පැත්තට හැරෙන්නේ විනාඩි 4-5ක් වගේ නේ. එයාගේ ජීවිතේම කතන්දරේ වෙනස් පැත්තකට ගියේ නැද්ද? හැරුණා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කිසි දෙයක් කර කියා ගන්න බැරි චරිතයක්. කුළුගෙඩි පාර 60කින් ඇනුම් කනවා. මේ ජීවිතය ගැන පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඕවා හෙලිදරව් නොකරන්න අපි මේ ගල්කටයන් බලලා මුලා වෙනවා විතරයි. වෙන කිසි දෙයක් අපිට ලැබෙන්නේ ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු හැටියට අපට පින් කරන්න තියෙන දුර්ලභ අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ. ධර්මයේ හැසිරෙන්න දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ජීවිතය අවබෝධ කරගන්න දුර්ලභ අවස්ථාව ලැබිලා තියෙන්නේ. හැබැයි මට පේනවා මෙහෙම එකක්. මේ අවස්ථාවට බාධක වෙච්ච දේවලුත් අපි ළඟම තියෙනවා. ඒකේ තේරුම දැන් අපි මේ සංසාරය ආවේ දිගින් දිගට දිගින් දිගට සතර අපේ වැටුවේටිනේ. දැන් ඔන්න මනුස්ස ලෝකෙට ආවා. දැන් අපි මිනිස්සු හැටියට ජීවත් වෙනවා. සතර අපාය වැටෙන්න යමක් හේතු වුණාද ඒ හේතුව නැති කරලාද අපි ඉන්නේ ඒ හේතුවත් එක්කද? ඒ හේතුවත් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාළ මේ හේතුව තමයි මහණෙනි සක්කාය දිට්ඨිය. දෙවි කෙනෙක් ඇවිදින් කිව්වා භාග්‍යතුන් වහන්සේ හිස ගිනි ගත්තු එක්කෙනෙක්. ඒ ගින්න නිවනට මහසි ගන්නවා වගේ හිතේ ආසාව නැති කරගන්න මහසි ගන්න ඕන කියලා. කවුද කිව්වේ? දෙවි කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ නැහැ. ඉස්සල කරන්න ඕනේ කියලා. ඉසගිනි ගත්තු එක්කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ සක්කාය දිට්ඨිය නැති කරන්න මහන්සි ගන්නවා. මේ සක්කාය දිට්ඨිය නිසායි අපි මේ සතර අපායේ වැටි වැටි යන්නේ. අපිට යම්මයකින් මේ සක්කාය දිට්ඨිය ඉස්මතු වෙන්න නොදී අපට සීනුවණින් අපිට පුළුවන් වුණොත් පින් කරගන්න. ඒ කියන්නේ සක්කාය දිට්ඨියත් එක්ක තියෙන පිනට බාධක දේවල් දෙකක්. මොනවද ඒ? සක්කාය දිට්ඨි ගන්න විචිකිච්ඡා සීලපත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා කිව්වේ සැකේ සීලපත පරාමාස කිව්වේ අන්දානුකරණේ විශ්වාස කිරීම. අන්දානුකරණයෙන් විශ්වාස කිරීම. එතකොට මේ ආදානුකරණයෙන් විශ්වාස කිරීමත් ඊළඟට සැකයක් දෙක උදව් කරනවා අර සක්කාය දිට්ඨියට. සක්කාය දිට්ඨියෙන් හැමතිස්සෙම වෙන්නේ තමාට තනක් සෙවීමයි. තමාට තැනක් සෙවීම. දැන් මම ඔබට උදාහරණයක් කියන්නම්. ඔන්න අපිට ආරංචි වෙනවා කොහේ හරි දහම් රසතනක් තියෙනවා කියලා. මොන අපට ආසාවක් ඇති වෙනා එතකොට අපි යන්න ඕනේ බණහන්. වතුරු බේකතු වෙන්න මොකේද? බණහන්. නමුත් මේ ලෝක සම්මුතියෙන් කරන වැඩවලට අපිට ඕන වෙනවා පොඩි සංවිධානයක්. අපි බණහන් ආපු අයට කියනවා ඔයා සභාපති වෙන්න. ඔයා ලේකම් වෙන්නේ ඔයා භාණ්ඩාගාරික වෙන්නේ කියලා කියනවා. දැන් මේගොල්ලෝ කවුරුවත් ආවේකට නෙමෙයි. ඒ ඔක්කොම ආවේ පින් කරන්න. අර ටයිල් එක තමාට යමක් කියන තැනට හොඳට ෆිට වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? පින පස්සට යනවා. අරක ඉස්සරහට එනවා. ඊට පස්සේ පින් කරන්න යාවේ කියන එක මතක නැති වෙලා එතනදී ප්‍රධාන වෙන්නයි යා ආස කරන්නේ. ඒක ගියටත් වෙනවා පැවියටත් වෙනවා. එතකොට මේ ප්‍රධාන වෙන්න ආස කරද්දී අපිට හොඳ එක්කෙනක් හඳුනගන්න බැරුව යනවා නරක එක්කෙනක් හඳුනගන්න බැරුව යනවා. අපි කොහොම සමහර අය හොඳ වෙනවා පස්සේ මුල් කාලේ නොමග ගිහිල්ලා. ඒ හොඳ වෙච්ච එක්කෙනා දක්ෂ කෙනෙක් නම් එයා ඉස්සරහට යනකොට තමන්ගේ හිතට එන බයක්. මෙයා යයිද මාව කපාගෙන. දැන් පින ඉවරයි. දැන් තින් තරග. මේ වගේ දේවල් කෙලවරක් නැතුව ධර්මය හොයාගෙන යන කෙනා බැටකම. මේ බැටකම මේ සක්කාය දිට්ඨිය. එක ස්ථානයක ගස් කොළන් අඩු. ඉතින් අපි ආචිලාට කිව්වා පුළුවන් නම් ගස් ටික අරන් හිටවන්න කියලා. මහ වටිනා ගස් මේ කොට්ටම් ගස් කියන්නේ. කොට්ටම් පැලටියක් හිටෙව්වා. දැන් මම ලොකු වෙනවා. දැන් මේ ආච්චිල බනහන් ඉන්නේ මගේ පොට්ටම් ගහ තියනවාද? වටිනාද යන්නම් කවක් නෑ සඳුන් වගේ. පොඩි නම නාපැල ටිකක් පිටෝන ඒක හැදීගෙන ඉඳි අර පොට්ටම් ගස් ටික ගැපුවා. ආච්චියාව ඒ දාච්චිට අප්සෙට්. ආච්චි ගියා යන්නේ මං එන්නේ ආවේ. පොට්ටම් ගහ කපලා පින හොයාගෙන ආපු එක්කිනාට වෙච්ච නැස්පැත්තිය. මේ වගේ අකර දැබ්බ වලට පින හොයාගෙන යන එකක් වෙන්නේ නැත. වටිනා දේවල් නෙමෙයි. මේ කම්බේක වැදගම්මකට නැති දේවල්. ඉතින් මේ නිසා මේ පින හොයාගෙන එන අයට අනතුරු තිබෙන්නේ තමා තුළමයි. මේකට බේරෙන්න මම ඔබට කියන්නම් කාරණේ. බේරෙන්න කරන්න තියෙන්නේ අර භික්ෂුන් වහන්සේලා මතකද තබාගෙන හිටියේ බුදු බුදුරජාන් වහන්සේ වදාළ කරුණ කොහොමද? මේ සංසාරේ අපි කොයි තරම් ඇවිදගෙන ගිහිල්ලා ගලාගෙන ගියලේ නිසා සංසාර මේ සාගර ජලයට වැඩි වෙන්නේ නැති. මේ සංසාරේ අපි හැඬු කඳුළු සාගර ජලයට වැඩි මේ සංසාරණං සැප හොයාගෙන යන තැනක් නෙමෙයි කියලා අන්න එතන අපි රැඳිලා හිටියොත් අපි මේ පින රැස් කරන මාවතේ ගිලිහෙන්නේ නැතුව රැඳෙනවා. දැන් බලන්න අපි ඔය අකුසලයට යන නොදී මුදවන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ ධර්මයේ ඉල්ලුණොත් විතරයි එයාට පිනේ රැඳෙන්න පුළුවන්. ධර්මයේ ඉල්ලුනේ නැත්තම් එයාට මිනේ රැඳෙන්න බෑ. සමහරු පිනට ආස කරගෙන එනවා. අන්තිමට බලනකට පින පිටිපස්සට ගිහිල්ලා ඉස්සරට හෙල වෙනින් එක. නම. ඊට පස්සේ ආගේ නිකන් හිතේ ඇතුලේ ඇති වෙනවා නිකන් අමුතු එකක්. නම කිව්වේ නෑනේ. පින හිවි අන්තිමට ගිහිලා තියෙන මොකක් පස්සේද? නම පස්සේ. මේ වගේ නස්පැත් වෙන්නේ නැද්ද? ඒ හැම තැනදීම කිලුට වෙන්නේ Tamangeම පින. මේ නිසා පින්වත්නි මේ පින හොයාගෙන යන කෙනාට තියෙන අභියෝගය තමයි ඒ පින උත්පාදනය කරගන්න, උපදවා ගන්න Taman කොතරම් දක්ෂද කියන එක. පින හොයාගෙන යද්දී අනුන්ට සවන් දෙන්න එපා නෙමෙයි එහෙම නෙමෙයි කියන්න ඕනේ. පින හොයාගෙන යද්දී අනුන්ට කල්පනාවෙන් සමන් දෙන්න. සමහර විට තමන්ගේ පින නැති කරගන්නේ ළඟ ඉන්න එක්කන නැති කරලා දාන්නේ. එයා මොකක් හරි ගුණ ගොඩක් තමන්ගේ ඔලුවට දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මට හොඳට මතකයි මේ මම මොකක් හරි එකකට කිව්ව මේ ධර්මය හොයාගෙන යන්නේ කෙනා භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා. සුරතලේ බලාපොරොත්තු වෙන්න එපා. ඒ කියන්නේ දැන් මම මගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් මම කවදා මගේ ළඟ ටෙලිෆෝන් නම්බර් නැහැ. කාගේවත්. ඒ මා ඇසුරු කරන අය දන්නවා. දැන් කුසල ඥාන ස්වාමීන් වහන්සේ වඩලා අවුරුදු 3ක් මාත් එක්ක දවස් දෙකක් ටෙලිෆෝන් කරලා කතා කළා ඉච්චර. මම කතා කළේ නැහැ. ඒ මගේ හැටි. එතකොට සමහරු ඇවිල්ලා බලාපොරොත්තු වෙනවා මේ මං කතා කරයිද සැප දුක් අහයිද බබාගේ විස්තරහයි මට මුරුතල් කරන්න බෑ මං දන්නේ මං කෝ ධර්මයට එන එක්කෙනා කුරතල් වෙන්න ඉපා මේ ඒක අහගෙන ඉඳපු එක ආච්චි කෙනෙක් ගිහිලා කියනවා තව ආච්චි කෙනෙකුට මේන් ඔයාට කිව්වා කුරතල් වෙන්න ඉපා කියලා ඕන්න ඔයා කුරතල් ඉන්න යනවනේ මේ වගේ අර අහන දේ නෙමෙයි ගන්නෙ මහ සමයක් එතකොට අර හරි දේ ගන්න ඕනේ පුද්ගලයාට හරි දේ යුවේ නැහැ. හොඳ වෙලාවට ඒ නෝනන්ට සීගය තිබ්බා. ඒ නෝන කිව්වා නෑ නෑ නෑ මේකක් නෑ. උන්වහන්සේ මේ කාටත් පොදු දෙයක් කිව්වේ කියලා. ඒ බුද්ධිය ඒ නෝන මට කිව්වේ. ඒ බුද්ධිය පාවිච්චි කරපු නිසා නෝන බේරුණා. මේ වගේ නිකන් මහා ඕල් මොරොන්දන් වෙච්ච අය ඉන්නවා. ඒ ඒ ලෝකෙ හැටි. ඒ කියන්නේ මේ අපි සියලු දෙනාටම අපි කියන දේ ඇහෙන්නේ එතකොට දැන් මට වුණත් එහෙමයි දැන් මම මොකක් හරි හොඳ එකක් කිව්වහම ඒකට එක එක කතන්දර හදනවා. ඉතින් ඒ නිසා මේ සමහරු හරි ආසයි ප්‍රසිද්ධ පුද්ගලෙකුට අපහාස කරන්නේ. එහෙමත් කරහනවා. ඉතින් මේ නිසා මේ ලෝකේ හොඳ දේ නෙමෙයි ඉක්මනට අහු වෙන්නේ ඇදී. මේ නිසා අපිට මේ ධර්ම මාර්ගයට යන්න බාධාව තමයි මේ හොඳ දේ අල්ල ගන්න අපි දක්වන අසමර්ථකම. ඒ නිසා පින්වත්නි මේ හොඳ දේ අහුවෙන්න තමයි මම ඔබට අරක කිව්වේ. අර සංසාරය ගැන නිතර නිතර හිතුවොත් ඔබ දන්නවා මේක වැඩන්නේ මට මම මේක හොයන්න නෙමෙයි ආවේ. ආරක වැඩන්නේ මට අරක හොයන්න නෙමෙයි ආවේ. කියලා හොයන්න ආපු කාරණේ මතක් කරගන්න පුළුවන්. එහෙම කරලා අර බාධාව අපිට නැති කරගන්න පුළුවන් නම් සක්කාය තමා ඉස්මතු කරගන්න ආසාව තියෙන ආසාව නැත්නම් තමාට තැනක් කියන එක. දැන් අපි ගත්තොත් එimhe සමහර අවස්ථා තියෙනවා හරිය පුදුමයි මේ හිත බැඳිලා යන තැන. දැන් අපි ඔය මාසික වැඩසටහන් වල අපිට පේනවා සමහර අම්මලා කොච්චර බැඳිලා යනවද කියන්නේ. ඇහෙන තැන තියෙනවනේ කොහෙද ඇහෙන? කොයි හරි ගිහිල්ලා පාළුවේ කිඳි අහගන්න වැඩගත් වෙන්නේ. සමහරු කරන්නේ ඔන්න ධර්මශාලාව එක තැනක් අල්ල ගන්නවා. බිම. ඊට පස්සේ ආ හිතනවා මෙතන තමයි මගේ තැන. ඊළඟ මාසේ වේලාසනෙන් ඇවිලා ආයතනම අල්ල ගන්නවා. ඊළඟ මාසේ ආය වේලාසනෙන් එකට වෙන කෙනෙක් ඇවිල්ලා එතනට. යන්න මෙතන මං ඉන්නේ. දැන් බලන්න ඉන්න මොකේදද? ධර්මය අහන්න. ඇල්ලිය මොකද්ද? අර පොළොව. හිතලා කරන එකක් නෙමෙයි. අර මේ හිත හැදිච්ච පිළිවෙල මේ. දැන් බලන්න මේ කොච්චර වේගෙන් මේ හිතේ ගැටීමක් ඇති වෙනවද නේ? දැන් මම මේක කිව්වේ වරද කැටිට නෙමෙයි. ඒ අපිට සිද්ධ වෙන දේ මේ කිව්වේ. අපි දැන් බලන්න මාසයකට සැරයක් වාඩි වෙන තැනට ඇලෙනවා කිව්වා. ඒක හරීම මේ අපේ හිත කොච්චරනම් අපි අනිත් පැත්තට හරවලා දානවද? මේ නිසා මේ පින්වත්නි අපිට මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී මා ඔබට කැමති කරුණ කීපයක් ඔබට මතක් කරලා දෙන්න මේ ධර්මයේදී උපකාරී වෙන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනා අහලා උන්වහන්සේගේ ගතිගුණ තීරුම් ගන්න. ඒ ගතිගුණ තමයි නවආරාදී බුදුගුණ. ඒවා තේරුම් ගත්තට පස්සේ ඔබට ඉන්නවා නායකයෙක්. ඔබට මාර්ගය පෙන්වා දෙන්න කෙනෙක් ඉන්නවා. ඔබට යහපත ඔබට අයහපත වෙනකොට අර මාර්ගය පෙන්වා දෙන්න උපදෙස් දීපු ඒ කෙනාගේ උපදෙස් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් ඔබට මතක් වෙනවා. මතක් වෙච්ච එක මම බාමත් හරි පැත්තට එනවා. ඒතර මේකට ඔබට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඇති පැහැදීම. ඒ පැහැදීම ඔබ ඇති කරගත්තාම ඔබට හරි ලේසි. ඊළඟ එක තමයි තමාට තැනක් හොයන්න එපා. තමාට තැනක් හොයන්න එපා. හිතන්න මම මේ හරි ලස්සන උපදේශයක් බුදුරජාණන් වහන්සේ දුන්නා දේවදත්තගේ ප්‍රශ්නේදී. උන්වහන්සේ වදාලා මහණෙනි ඔය පේනවනේ වයසට යන මිනිස්සු දුකටපත් වෙච්ච මිනිස්සු කරදරයටපත් වෙච්ච මිනිස්සු පෙනෙදි හිතන්න මම මේ වගේ කොයි තරම් දුකට වැටිලා ඇද්ද ඊළඟට පේනවනේ හොඳට සැපසේ වාසය කරන ලස්සන මිනිස්සු එතකොට හිතන්න මම මේ වගේ කොච්චරනම් ආත්ම ගණන් ඉන්නේ නැද්ද එතකොට අපිට අර දුකටපත් වෙච්ච එක්කෙනාගෙන අහක බලන්නෙත් නෑ මොකද ඒකත් අපි විඳලා තියෙන නිසා සැපටපත් වෙච්ච කෙනා ගැන හූලන්න යන්නෙත් නෑ ඒකත් අපි පව කළ නිසා. එතකොට අපිට ධර්මයේ තුර යන්න පුළුවන්. එතකොට උන්වහන්සේ දේශනා කළා ඕන මම ඔබට එක් උපදේශයක් කිව්ව මතක් කරගන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න. දෙක තමයි සක්කාය දිට්ඨියෙන් බැටකන මේ ජීවිතේ තමාට තමක් දෙන්න ගිහිල්ලා බැටකන එකකින් මිදෙන්නේ ඒකෙන් මිදෙන්න තියෙන්නේ කොහොමද? Tamanට යම්කිසි වැඩක් පැවරුනොත් හිත සතුටින් කරන්න. සතුටින් කරන්න. ඒ සතුටින් කරලා සතුටක් ලබන්න. ඊළඟ එක ඒක කරලා ප්‍රශංසා ලබන්න ඉපා. බලාපොරොත්තු වෙන්න ඉපා. අපි යම්කිසි දෙයක් කරලා ප්‍රශංසාවක් බලාපොරොත්තු වුණොත් ඒක ඒක පොලිටික්ස් අපි යම් කිසි දෙයක් කළා ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවොත් දන දෙනවා. මොකද අපි අපි කරන දේ කෙනෙකුට වැරදි විදිහට පෙන්නත් පුළුවන්. කෙනෙකු ප්‍රශංසා නොකරනත් පුළුවන්. ඒ නිසා ප්‍රශංසාව බලාපොරොත්තු වුණොත් අපිට වරදිනවා. අපිට තියෙන්නේ අපි යම් කිසි දෙයක් කළා නම් මම පිනක් කරගත්තා. එතනින් සතුටු වෙන්න. එතනින් සතුටුුනේ නැත්නම් අර ප්‍රශංසාව හම්බ වෙන්නේ නැතිනකොට කෑ ගහනවා මං ඔයාට අරක කළා මේක කළා මේක කළා මං ඔය පාසලට මෙහෙමයි කළේ දැන් මාව ගණන් ගන්නෑ. ඉබන්ද හේවි පිනද ගණන් ගන්නේ ඔයලාද මේ වගේ දේවල් අපේ ජීවිතවල සිද්ධ වෙනවා. ඒ නිසා මේ බැනුම් ප්‍රශංසා මේ දිකම වචන විතරයි. ඒ නිසා පින්වත්නි මේ ප්‍රශංසාව හොයන්නේ නැතුව අපිට පුළුවන් නම් බොහොම අහිංසකව ඉඩ ලැබෙන වෙලාවට පිනක් කරගන්න. හරි ලස්සන උපදේශයක් බුදුරජාණන් වහන්සේ දුන්නා පින ගැන. පුංචි පිනක් වුණත් අහක දාන්න එපා කිව්වා. පුංචි පිනක් වුණත් අහක දාන්න එපා කිව්වා. ඒ කිව්වේ දැන් අපි ගත්තොත් දැන් ඔබ මෙතනට ආවකම සීල් ප්‍රෝග්‍රෑම් එකකට දැන් ඇවිල්ලා ඉන්නවා. එතකොට එහෙට මෙහෙට හැලිලා තියෙනවා මොනවා හරි දාන බෙදන්න ගිහලා මොනවා හැලිලා තියෙනවා. දැන් ඔන්න පොඩි පිනකට අවස්ථාවක්. කෙනෙක් සද්ද නැතුව ඒක ඔක්කොම අස් කරනවා. අස් කරන්නේ මොකක් හිතලා දන්නේ මේ ඉදුල් වලින් පීඩාවක් නොවේවා කාටවත්. අහක තියෙන එකක් තමයි පිනක් කරගත්තා. තව කෙනෙක් ඒක දිහා බලලා බලන්න එතකොට තව කෙනෙක් පිරිහිනවා, තව කෙනෙක් පින් රැස් කරනවා. ඔබ කැමති මේ දෙකෙන් මොකක් තෝරගන්නද? එකද දෙකද? එක. ඒ නිසා මේ පින හොයාගන්න. කරන්න තියෙන කොහෙද අසමොල්ලක පින සද්ද නැතුව පින කරන්න. Tamanne සතුටු වෙන දෙයක් ඉතුරු වෙනවා. සතුටු වෙන දෙයක් ඉතුරු වෙනවා. ඉතින් මේ නිසා ඊළඟට මේ දානමානවත් එහෙමයි. අවස්ථාවක් ලැබෙනවා නම් ලස්සනට දෙන්න සතුටු වෙන්න මේක. නම කිව්වා නෑ ඒව හොයන්න එපා. ඒක බොරු දෙයක්. මම ඔබට තියෙන මේ කරුණාවට කියන්නේ මම. මොකද අපිට තේරෙනවානේ මිනිස්සු අමාරු වෙන්නේ නැතයි. ඒවෙන් අපිට අය කවුරුත් මොකද අපි ඔක්කොම එකම බෝට්ටු යන්නේ. අපි ඔක්කොම මේ සංසාරේ අතරමං වෙලා අමාරු වෙලා ඉන්නේ. එහෙනම් අපි එක්කෙනාට එක්කෙනා මේක උදව් කරගන්න ඕනේ. බේරෙන්න. එතකොට මේ පළවෙනි එක අර බුදුරජාණන් වහන්සේගේ ගුණ සීකරිම උන්වහන්සේ දේශනා කළා පුංචි පිනක් උනත් අතාරින්න එපා. වතුර බිඳුව බිඳුව නමක් පැටින්නේ කලීට නම් කොයි වෙලාවෙ හරි ওই කලී පිරෙනවා. පුංචි පිනක් උනත් අතාරින්න එපා. ඒ පින කරන්නේ කාට හරි දොස් කියාගෙන අපහාස කරගෙන එනවා නේද? ගන්න එපා. අනුන්ගේ පව් තමන්ගේ බෑග් එකට දාගන්න එපා. ඒක එයාටම අරගෙන යන්න දෙන්න. මොකද හේතුව සමහර අය ඉන්න පව් බෙදෙන. පව් කොම්පෙනි. එතකොට ඒ පව් බෙදෙනෙක් කෙනා සන්තෝෂ වෙන්නේ පව බෙදීන්නේ නේ. ගන්න එපා. කාලයක් එකට යා යා කොම්පැනි එක තනියම කරන් යන්න. ඒ නිසා මේ අපේ ජීවිතයේ බුදුරජාන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා. මහණෙනි ඔන්න ඉබ්බෙක් හිටියා. මේ ඉබ්බා ගංගා යුරේ ඇවිදගෙන ගියා. යනකට නරියෙක් මේ ඉබ්බව දැක්කා. දැකලා කල්පනා කළා ආන්න ඉබ්බේ. මම දැන් ගිහිල්ලා මේ ඉබ්බාගේ අතක් හරි කකුලක් හරි කඩාගෙන කනවා. නරියා අඩිසත් නරියගේ අඩිසත් ඉබ්බට ඇහුණා. ඉබ හිමීට අත් දෙක එකකුල් දෙක ඔළුවේ ගත්තා. දැන් නර්ගය බලන් ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා. ඉබ කකුල් අතපය ඔළුව දිගරින්නේ. නර්ගය හිතුව මේක මහා අමාරු කාර්ය ඉබ්බේ. නර්ගය ගියා මහණෙනි ඉබ්බෙක් වගේ ඉන්න කිව්වා. බලනකේ උපදීසි ලස්සනේ. ඉබ්බ ඔහේ ගියා නම් ඔළුව දදා ඒ වගේ ඔබ මේ අහන්නම් වාල් යහන්න එපා. අරයා මෙහෙමයි අරයා මෙහෙමයි මෙහෙමයි ඔය දන්නේ දන්නේ. අහනවනේ දෙන්නේ. කිසි වැඩක් නැති හිස් දේවල්. ඒක අහගෙන හිතන්නේ මේක මට හිතසූප නිසා පවතීද නැද්ද? මේක මට අකුසල් උපදවල්ද නැද්ද? අකුසල් උපදවයි නම් හිමීට ෂේප් වෙනවා. මම කියන්නේ මේ සංකීර්ණ මිනිස්සු අතරින් පිනක් කරා යන කෙනෙක් ආරක්ෂා වෙන්න ඕනේ පැත්ත. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින ගැන අවුරුමාව. දක්ෂ මල්කාරය වගේ වෙන්න කිව්වා. දක්ෂ මල්කාරය මල් මාල ගොතද්දි හැමතිස්සෙම එයා ගොළුවේ තියෙන්නේ මොකද්ද? මල් ගැනමයි. කොහේද මල් තියෙන හිත යනවා. මල ගන්නවා. මේ වගේ කියනවා පින් කරන්න ඕනේ එක්කෙනා. ඒ ඒවම් මේ ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහෝ. ඒ වගේ උපන් මිනිසයා බොහෝ පින් කළ යුතුයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පිනට ආසා කරන්න කිව්වා. මොනවටද ආසා කරන්න කිව්වේ? පිනට ආසා කරන්න. නමට, තමාට, තමාට තැනක් මේවට නෙමෙයි. පිනට ආසා කරන්න ඊළඟට උන්වහන්සේ දේශනා කළා ඉපින්න මොන වගේද? දුර රටක ඉඳලා ඥාතියෙක් ගෙදර යද්දී ඒ ගෙදර කට්ටිය පිළිගන්නවා වගේ මෙලවින් පරලෝ යනකොට ඒ පින යම පිළිගන්නවා. එහෙනම් පිනෙන් ලැබෙන්නේ තමාට තැනක් නොවේ තමාට යමක්. තමාට තැනක් හොයන්න ගිය කෙනාට ඉන්න තැනක් නැති යනවා. තමාට යමක් හොයාගන්න තමයි පින තියෙන්නේ. එදුකර පින්වත්නි දෙකයි. පළවෙනි එක මම කිය බුදුරජාණන් වහන්සේව තේරුම් ගන්න බුද්ධ දේශනාවලින් හිත පහදවා ගන්න අවස්ථාව ලද හැම විටම පින් කරන්න. පින කියන එක තව පොඩ්ඩක් මම තෝරන්නම්. කමන්නේ මේ පින සිද්ධ කරන්න පුළුවන් හිතේ. හිතෙන් සිද්ධ කරන්නේ මේකේ කෙනාට තරහ වෛරය ඇති කර ගැනීම නෙමෙයි. මේ මේ සිට වැඩිම. පින කරන්න පුළුවන් වචනේ. වචනයෙන් යහපත් දේවල් අනුන්ට හිංසා පීඩනගුවක් කියන්නේ නැතුව වචනෙන් යහපත් දේවල් කියන්න. පින කරන්න පුළුවන් කයි. වෙන පින කරන්න ක්‍රමයක් නැහැ. එතකොට මේ සිත කය වචනයෙන් මේ පින කරන්න කවුරු සඳහාද තමා සඳහා. තමා සඳහා. මම පින්වත්නි මේ ධර්මය ඉගෙන ගත්තේ මට උනවට. දැන් එහෙනම් ඔබත් ඉගෙන ගන්න ඕනේ කාට උනවටද? තමන්ට උනවට. අනුන්ට උනවට නෙමෙයි. දැන් අපි ගත්තොත් දැන් අපි හරි හම්බ කරන දේවල් තියෙනවානේ. දැන් මේවා අපි මහන්සියෙන් නෙමෙයිද කරන්නේ මේවා? මහන්සියෙන් කරන්නේ. ඊළඟට පින්වත්නි පුළුවන් නම් අපේ මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න නිසා මේ දුර්ලභ අවස්ථාවක් නේ අපේ ස්වාමීන් වහන්සේලා ඉන්න වෙලාව. පැය 24 සීල් ගන්න නිවාඩු බලලා. පැය 24 සීල් උපෝසතේ. ඒක උදේ උපෝසිතේ පටන් අරගෙන පවෝදය වෙනකන් භාවනා කරලි ධර්ම සාකච්ඡා වන්දනා පිරිත් කීම් එහෙම පොඩ පොඩ යන්න චුට්ට චුට්ට මේක පුරුදු කරගෙන නැත්තම් අපි කැරලි කැරලි හිටපු තැනට මෙනවා. යන්න හම්බෙන්නේ චුට්ටක්වත්. එතකොට මේ සීලය ගැන බුදුරජාණන් වහන්සේගේ ලස්සන උපමාවක් තියෙනවා. උන්වහන්සේ කපිලවස්තුවට වැඩපු වෙලාවේ මේ ඥාති ටික ඥාඥාදෑව ආවා. ඊට පස්සේ ඇහුවා මේ බුදුරජාණන් වහන්සේ ගෘහපතිවරුනි උපෝසතී කරන්නේ නැද්ද කියලා ඇහුවා. උපෝසතී කිව්වා අටසිල්. උපෝසිතේ රකින්නේ නැද්ද කියලා. අනේ දන්නේ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ උපෝසිතී තේරුවා. සිල්පදාර්ථ. මේ උපෝසිතී ඔබ කළා නැද්ද කියලා ඇහුවා. අනේ නෑ කිව්වා. හරි පාඩුවනේ. හරි පාඩුවක්. උපමාවක් කිව්ව භාග්‍යතුන් වහන්සේ අර පිරිසට ගෘහපති. දැන් බලන්න රස්සාවක් කරන්න යන කෙනෙකුට දවසේ පඩියේ අපි මෙහි ක්‍රමයට කියමුකෝ. එයාගෙන් ඇහුවා දවසේ පඩි යුරෝ 100ක් නම් මාසේ පඩිය යුරෝ 3000 නේ. සාමාන්‍ය ඇද්ද කියලා ඇහුවා. අනේ ඇති කිව්වා. ඊට පස්සේ හරි. දවසකට පඩිය යුරෝ 1000ක්. එයාට මාසෙට ගණන් හදන්න කිව්වා. හැදුවා. අවුරුද්දට ගණන් හදන්න කිව්වා. හැදුවා. අවුරුදු 100ක් යායේ රස්සාව කළොත් එයාට සෑහෙන ගාණක් හොයාගන්න පුළුවන් නේද කියලා ඇහුවා. පුළුවන් කියලා. ඊට පස්සේ උන්වහන්සේ ගාණ වැඩි කළා. දවසට පඩි යුරු 10000. දැන් හදන්න කිව්ව ගණන් අවුරුදු 100ට. හැදුවා. දැන් කොහොමද පඩි? භාගතුන්වහන්සේ පඩි වැඩි කිව්වා. ඊට පස්සේ කිව්වා දවසට පඩි යුරු ලක්ෂයක්. හ්ම් කියලා හිතනවානේ. එතකොට අවුරුදු 100ක් ගණන් හදන්න කිව්වා. ලොකු ගානක් යා. යා බිලියන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කිව්වා ඒ කෝටම වඩා පැය 24ක් උපෝසථය කරන්න. අර යුරෝ බිලියන ගාන බිලියන කෙනෙක් විලා වින්දනය කරන ජීවිතයට වඩා ලොකු දෙයක් යා උපයනවා. ආයෙපිරිස කිව්වා භාග්‍යතුන් වහන්සේ අපි ඔක්කොම පිසිද කරනවා කියලා. ගෙවිලෙන කාලෙන් කරන්න තියෙන දේවල් මේ. අපි හැමතිස්සෙම එකම දෙයකට මැරි නායනේ සංසාරේ. ජීවිතේ අපිට කරගන්න තියෙන දෙයක් කරන්න තියෙන පින්වත්නි මේ අතපය හයිය තියෙන වෙලාවේ මොලේ තියෙන වෙලාවේ කල්පනා කරන්න පුළුවන් වෙලාවේ එක දවසක් නෝන කෙනෙක් මට කියනවා මම මෙහෙම කියද්දී අනේ ස්වාමීන් වහන්සේ වෙලාව නැහැ කිව්වා. ආ මං එනම් මෙහෙම කියන්න කියලා ඔයාලට. ලබන සුමානේ මං කැමති වාට සිංගප්පූරු යන ටිකට් එකක් දෙන්න. ඔයාලට දෙනවා සතියකට ඔක්කොම හෝටල් වල free of charge. මගට මගට විදමු දෙනවා. දැන් මොකද කියන්නේ? වෙලාවන් තියෙනවනේ කියලා. මොනෝජර මාරේ කළා හරි වෙලාව ගන්නවා මම දන්නවා. මම කිව්වා මේ ඒ මොකද හේතුව? මම යා වෙනෝනේ ඒ මොකද හේතුව? ආරක ඇඟට දැනෙනවා. මේක දැනෙන්නේ ශ්‍රද්ධාවටයි. ශ්‍රද්ධාව ඇති වෙන තුරු මෙයා පස්සට යනවා. ඒකයි මම ඔබට පළවෙනි එක කිව්වේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන ඉගෙනගෙන හිත පහදවා ගන්න කියලා. දෙවෙනි එක පින්රැස් කිරීම. තුන්වෙනි එක ඔබ කරන මේ ධර්මය ඉගෙන ගනිද්දී හරි ප්‍රයෝජනයි මේ දහම් ඩයිරියක් පාවිච්චි කරන්න. දහම් ඩයිරියක් පාවිච්චි කරන්න. මම අවුරුදු මම හිතන්නේ 15ක් 20ක් 30ක් මම පාවිච්චි කරනවා. ඒ ධම්ම ඩයිරිය කියලා කියන්නේ දහම් කරුණු ඉගෙන ගනිද්දී මේ මේක එක්කෙනගේ පුද්ගලිකව ගන්න නැතුව බුදුරජාණන් වහන්සේගේ බුදු වදන් ඒක තමන්ගේ සිත් ගන්න දහම් කරුණ ඒ සටහන් කරගන්න. මම නම් සටහන් කරගත්ත ගොඩක් පාළියෙන් සූත්‍ර නම දාලා සමහර අවස්ථාවල මම සිංහලෙන් සටහන් කරලා තියෙනවා. ඔබ ඔබ සිංහලෙන් සටහන් කරන්න ඔබට සිංහල විතරනේ පුළුවන්. සිංහලෙන් සටහන් කරගන්න අවශ්‍ය අවශ්‍ය කරුණු. එතකොට ඔබට තනිවිච්ච හැම වෙලාවකම කල්යන මිත්‍ර ළඟ. එතකොට මම කිව්වා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න. ඊළඟට පින් කරන්න චූටි පිනක් අතාරින්න එපා. පින් කරන්න. ඊළඟට මේ උපෝසතේ පුරුදු කරගන්න. ඊළඟට ධම්ම ධෛර්යයක් පාවිච්චි කරන්න කිව්වා. මේ තුල පින්වත්නි ටික ටික ටික ඔබේ ජීවිතයට යම්කිසි ආලෝකයක් ලැබෙනවා. හැබැයි මට ඔබට වැදගත් උපදේශයක් කියන්න තියෙනවා. මොකක්ද? ඔබ දන්නවද මේ රත්තරන් බඩු පාන්ත්‍රිදී මුතු මැණික් එළියේ තියෙනවද? නැහනේ. ඒක අපි හංගනවනේ. සල්ලි හංගලන් කියන්නේ නැති. පාන්ත්‍රිදී මුතු මැණික් හංගලා තියන්නේ. ඇයි ඒවා පොරහතුරන්ට අවුවේ කියලානේ. අපි දන්නේ නේද? අපේ ಗುಣධර්ම අපි එළියට දැම්මොත් ඒවට හානි වෙයි කියලා. දන්නේ. සමහරු හිතන්නේ මේ ಗುಣධර්ම එළියට දෙමිල්ල ඒගොල්ලන්ගේ පිළිගැනීමට උපකාරයක් කියලා. මං හරියට පුසුත් සිල් රකින්න මම දැන් අදිස්ථාන කරන්නේ මේ දැන් පාරක් කරන්න. මං එදා හරියට භාවනා කළා මගේ හිත හරි කැම්පත් වෙනවා මට හරි සතුටුයි. ඊළඟට මං හිතාගෙන ඉන්නේ දිගටම පොඩ්ඩක් නාඩු අරගෙන මේ ටික ටික කියවගන්න. අන්න රාණ්ඩිදී මුතුමැණි කෙලියට දැම්මා. වටිනා දේ එළියට දාලා බලන්න වටිනා කහ නිකන් එලිමහනේ තියන්න හිතෝල වල්ගස් කන්න සත්තු නෑ කොහෙන් හරි සතෙක් කියලා අර වටිනා ගහ කනවා දැකලා නැද්ද අපි අපිට හම්බුණ රත් හඳුන් පැල අපි හිටෙව්වා වටේ තියෙන කිසි පැලයක් සත්තු කන්නේ අර අපි කෝටු ගහලා දැල් ගහලා තියෙන ඒ තහසින් ගිහින් සදා කරනවා ඉතින් මම අපේ සංඝ පිරිසට කිව්වා මේ මේ වගේ තමයි වටිනාදී කිලිමහන තිබහන වටිනාදී තියෙන්නේ පුද්ගලිකව පාවිච්චිටයි ඔය කියපු දේවල් ඔක්කොම වටිනා දේවල් එතකොට ඔබ මේ වගේ පින් කරද්දී ඔබේ ජීවිතය යම්කිසි විදිහකට වෙනස් වෙන්න පුළුවන් මේ වෙනස් වෙනකොට සමහර විට පිටස්තර ලෝකයා එකපාරට ඒක අඳුන ගන්න පුළුවන්. අඳුනගෙන ආයි ආ ඔයා වෙනස් වෙලා. හරි හොඳයි ඔයා. සිරදාන විස්තුති කරලා කියන මට නම් එහෙම එකක් තේරෙන්නේ නැහැ. නෑ නෑ නෑ නෑ ඔයා වෙනස් කියලා. කටින් අල්ලගන්නම බලයි. ඊට පස්සේ ඔයා ධර්මයේ ගොඩක් කියනවා වගේ අනේ විශේෂ දෙයක් නැහැ මම ඉතින් ආසයි. ඒක නේද මාර්ගවල බලනවා හිතන්නේ. නෑ නිකන්නේ මම ආසයි. එහෙම කියන්නේ නැතුව නෑ මම අදිස්ථාන කරගෙන ඉන්නේ කොහොම හරි මේ අවස්ථාව දුර්ලභ වූ අවස්ථාව මට දැන් ලැබිලා තියෙන්නේ දැන් මම මේක කරගන්න ඕනේ ඔන්න එළියට දානවා සාන්තිදී මුතු වෙනෙක් ටික ටික කාලෙකින් ඒව නැතු වෙනවා හොරු ගන්න මම මේ ඔබට තියෙන කරුණාවට කිව්වේ මොකද මේ ජීවිතේ අපිට පේන්නේ නැති දේවල් හරියට තියෙනවා. ඒ නිසා යහපත් අදහසෙන් එකතු වෙන වැඩි හරි අමාරුයි. යහපත් අදහසින් ලෝකයට සේවය කිරීම හරි අමාරුයි. ඒ ඔක්කොම කරන්න ඕනේ බැට කකා. බුදුරජාණන් වහන්සේ කොච්චර බැට කකාද මේක කළේ. කොයිතරම් අභියෝගද ගෑනු මරලා මල්ලාසයෙන් ගුවා. සමහර කාන්තාව බඩේ දරමිටි බෙදන් ඇවිල්ලා සෙනඟ මැද්දි බැන්නා. කොච්චර දේවල්ද. ඉතින් ඒ නිසා මේ යහපත් දේ කරන්න ගියාම මේ ලෝකෙ නිකන් කිපෙනවා. ඒ කිපෙන්නේ වටිනා දේවල් එළියට යෑමෙන්. මේ යුගයේ ඔබ ගුණධර්ම පුරුදු කරද්දී ඔබ ඇතුලේ හිත ඇතුලේ තියාගන්න. සමහරට ඔබට හිතෙයි දැන් අපි ගත්තොත් නෝනයි මහත්තයයි. පින්දම් කරනවා කියන්නේ. ඒක නෑ අපි දෙන්න විතරයි. අපි දෙන්න කතා කරමු. ඔන්න ඒ දෙන්න දෙන්න කරපු පින් කියා ගන්න. අනුමෝදන් කරනවා. ටික දවසකින් මොකක් හරි රණ්ඩුවක් පැටලෙනවා. ඊළඟ දිනට එකට කරන්න බෑ. මම මේ කියන්නේ ප්‍රායෝගික දැනුමක්. වටිනාදී හුදකලාව දියුණු කරගන්න ඕනේ. හුදෙකලා කියලා කියන්නේ කැලේ යන නෙමෙයි. කාටවත් නොදැනී කියන්නේ. ඉතින් මේව පින්වත්නි අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේදී කරගත්තොත් අඩු ගණනේ මරණාසන්න වෙද්දී අපි දෙවියන් අතරට යයි. අන්න ඒකේ ඉලක්කයක් කරගන්න. දෙව්ලෝ ඉපදීම. මනුස්ස ලෝකෙ ඉපදිලා දැන් මම අමුතෙන් කියන්න දෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේ රටවල ඉන්නේ නේ. ජීවිතේ පස්සගෙන මට අලුතෙන් කියන්න දෙයක් නැහැ. මං කෝ හැමෝගෙම ජීවිත ගත්තොත් තම තමන්ගේ ගෙවල් දොරට ගෙන හිතාගත්තම ඇති ජීවිතය ගැන තේරුම් ගන්න. මේ නිසා මිනිස් ලෝකේ ඇවිල්ලා ධර්මයේ හැසිරෙන කොච්චර අමාරුද කියලා ඔබට තේරෙනවා ඇති. මේකට උදව් කරන්න කවුරුත් නැහැ. මේකට බාධා කරන්න ඕන තරම් ඉන්නවා. දෙවියන් අතරට ගියොත් උදව් කරන්න ඕන තරම් දිවි ලෝකේ කියන්නේ තාතුමාරාජික තාවතිංස යාම තුසිත නිර්මාණරති පරිණිමිත වසවත් ආදී සියලු දිව ලෝකවල තවම මාර්ගඵලලාභින් ඉන්නවා. ඒ මාර්ගඵලලාභින් ධර්මයේ කතා කරනවා. ඒ ධර්මයේ හරි පුදුම එකක්. බුදුරජාණන් වහන්සේ සමහර විට කරන විග්‍රහයන් හරි විස්මිතයි. උන්වහන්සේක දෙවි කෙනෙකුට කියනවා මම උගන්වන්නේ වතුර නැතුව නාන ක්‍රමයක් කියලා. තමන්නේ වචන තේරුම් මම උගන්වන්නේ වතුර නැතුව නාන ක්‍රම. තන් සිනාන මනෝ දෙක. වතුර නැතුව නාන ක්‍රමයක්. දැන් අපි හිතාගෙන ඉන්නේ පිරිසිදු බව තියෙන වතුරින් කියලානේ. අපි වතුර නානවා. ඒකම තමයි සාමාන්‍ය හොලිවෝඩ් කියලා යන්නේ. පිරිසිදු බව වතුරින් කියලා. බුදු දේශනා තියෙනවා පිරිසිදු බව තියෙන ධර්මයේ. ධර්මයේ හේතු කරගෙන කෙනෙක් සිත කය වචනය වරදින් මොදවයිද? එයා වතුර නැතුව නාන ක්‍රමයේ ඉගෙන ගන්න කෙනා. හරිම ලස්සනයි උන්වහන්සේගේ දේශනා. අපට අර තේරෙන භාෂාවෙන් එන්නේ නැති නිසායි අපිට මේකට හිත ඇදිලා යන්නේ නැත්තේ. නැත්තම් ලෝකේ තියෙන රසවත්ම දේ මෙය බුදුරජාණන්ගේ ධර්මය. ඒ කියන්නේ උන්වහන්සේගේ ධර්මය අපි නොදන්නා, අපි නොයසූ, අපි නොසිතූ අමුතුම දෙයක් අපිට තේරුම් කරලා දෙනවා. හැමෝම දන්න දකින දෙයට වඩා වෙනස් එකක්. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඔන්න ඔය කරුණ කරා යන්න ඔබ මහන්සි ගන්න එකේ කියලා මොනවද කියපු පළවෙනි එක? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔව් සිත පහදවා ගැනීම. ඒක කිනාගේ ඥාන මට්ටමින් ඒක කරගන්න පුළුවන් නේ. ඊළඟ එක පොඩි පිනක්වත් අතෑර ගන්න එපා පින රැස් කරගන්න ඔක්කොම Tamanට පින. ඊළඟට ඔව් උපෝසත සීලය ආරක්ෂා කරගන්න පුරුදු වෙන්න කියනවා. ඊළඟට ධම්ම ඩයරියක් පාවිච්චි කරන්න කියපු එක. පස්වෙනි එක මරණින් මත්තේ දෙවියන් අතරට යනවා කියන අදහස. අර ධම්ම ඩයරිය පාවිච්චි කරගෙන බුද්ධ දේශන හම්බ වෙවි. ඔබට දෙවියන් අතරට යන්න උදව් කරන දේශනා තියෙනවා. හරි පුදුමයි. උන්වහන්සේගේ උන්වහන්සේගේ උත්තර කියන හැටි එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට මිනිසෙක් ආවා. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ හරි ලස්සනයි. ඔබ වහන්සේ හරි සුකුමාරයි. බබලනෝ. මට ඉතින් ඔබ වහන්සේට උද සුකුම රෝගී ආසන හම්බුනායි කියලා පරිහරණයට. උන්වහන්සේ දේශනා කළා ඔබ හරි මට හොඳ සුකුභෝගී ආසන තුන් වර්ගයක් හම්බුනවා කියලා. අනේ ස්වාමිනේ මොනවද ඒ? පින්වත්. මා වනාන්තරයට යනවා දානින් පස්සේ. ගිහිල්ලා ගහක් යටට ගිහින් කොළරළු ටික එකතු කරනවා. ඒ උඩ දෙපට සිවුර හතර නමල දානවා. දාලා මම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම වීරණේ මම වාසය කරනවා. ඒක තමයි මගේ බ්‍රහ්මාස්මී නම් වූ සුඛෝභෝගී ආසනය. බ්‍රාහ්මණේ ඇතන් අවස්ථාවල මං වනාන්තරයේදී සමාධිය දිනු කළා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානෙට සමාදිනවා. ඒක තමයි මගේ දිව්‍ය ආසනේ නම් වූ සුඛෝභෝගී ආසනය. ඇතන් අවස්ථාවල මං වනාන්තරයට ගිහිල්ලා මම මෙනෙහි කරනවා රාග දේශ මොහ නැති විරාගී නිවන. ඒක තමයි මගේ ආර්ය ආසනය. වනකොට චර කුදුම කෙනෙක් නේ. අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන කෙනාගේ ওই විස්තර නොදන්න නොදැන හිටියොත් අපේ හිත කොහොමද පහදින්නේ? ඉතින් මේ නිසා උන්වහන්සේගේ ජීවිතය ගැන පිටල පහ හිත පහදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්ව හරියට පෙන්වා දුන්න මේ දිවි ලෝකෙට යන්න යන්න කියලා හරියට උපදෙස් දෙනවා. ධර්මයේ අපි ඉස්සරහට තිබෙන දිවි ලෝකෙ යන්න එපා මන අවබෝධ කරගන්න නම් මානුෂ ලෝකෙම ඉන්න කියලා අමුපච බුදු දේශනාවේ තියෙනවා සෝතානුත් සූත්‍රයේ සංකාරූපපති සූත්‍රය වගේ පැහැදිලිව දේශනා කරනවා නිවට යන්න කියලා. අඩු ගන්න අපිට දිව්‍ය ලෝකෙවත් හිමි කරගන්න මනසුලකට අපි දෙන්නේ මේ ඔන්නේ කරුණු කීයක් මම දැන් කිව්වද? පහනේ මේ පහ මතක තියාගන්න. ආයෙ කියන්න බලන්න මතක් කරගෙන අමතක වෙන්නේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ ක්‍රීත පහදා ගැනීම ඔව් ලද හැම විටම පින කර ගැනීම උපෝසතයේ පුරුදු කිරීම දහම් ධෛර්යයක් පරිහරණය කිරීම දෙවලු උපදින්න අදහස තියා ගැනීම මේ ටික තියාගන්න තරුණ මාළු බෙදයක් නැහැ එතකොට මේ ටිකට ඔබ පුරුදු විදිහට ජීවිත රසාව කරන ගමන් වැඩ කටයුතු කරන ගමන් ඔබ මේ ටික ජීවිතයට ලං කරගන්න මේක තමයි ඔබට මට දෙන්න තියෙන වෙසක් තෑග්ග ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට ගෞරව කරලා වන්දනා කරලා අවසන් කරනවා